නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ මුංචිතු කම්්‍යතා පටිසංඛා සන්නිඨානා පඤ්ඤා සංඛාරුපෙක්ඛා ඥානං කීති කෞරණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනෙකුත් සියලු උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි සෑම බ්‍රහස්පතින දවසක මේ වගේ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන චාරිත්‍රයක් තියෙනවා අදත් අපිට ධර්ම දේශනාව සඳහා වටිනා කාලයක් ලැබිලා තියෙන්නේ ඉතින් අපි මේ එකම පිරිසක එකම තැනක හම්බෙලා කරගෙන යන ධර්ම දේශනාවක් නිසා ඒකේ විශේෂාර්ථයක් මතු කරගැනීමේ අදහසින් මේක දේශනා මාලාවක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. මේත් යන්නේ දේශනා මාලාවක් අපි අද ඉන්නේ 32 වෙනි දේශනාවේ ඒ දේශනාවට මුල්ුණේ ਸਰවචනාංශේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේත් එක්ක නැත්තම් සමීපාවචරව ਸਰවචනාංශගේ උපස්ථායකෙක් වශයෙන් කටයුතු කළ මේ ගිහ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙනයි. ඉතින් ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ස්ථිර උපස්ථායකෙක් වශයෙන් නිල ලබලා කටයුතු කරන්න කලින් ඒ ගොඩාක් ස්වාමීන් වහන්සේලා සරුවචනන්සේගේ වරින් වර උපස්ථානයේ සඳහා ලැබිලා කටයුතු කරලා තියෙනවා. මේකේ ස්වාමීන් වහන්සේත් ඒ වගේ අවස්ථා හම්බෙච්චාම ඒ වෙච්ච සංසිද්ධියක් අනුයි සරුවචනන්සේට මේ ධර්ම දේශනාව කරන්න සිද්ධ වුණේ. ඒ නිසා ඒක සඳහන් වෙන්නේ මේ ගිය සූත්‍රයේ වශයෙන් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ඒ උදාන පාළි සූත්‍රයක තමයි මේක සඳහන් වෙන්නේ. ඉතින් මේකෙදී මේ මේගිය ස්වාමීන් වහන්සේට සරුවච්චන් වහන්සේ සමග සිටීම සරුවච්චන් වහන්සේගේ වත්පිළිවෙත් කිරීම සරුවච්චන් වහන්සේට අපවස්ථාන කිරීම බාධාවක් වශයෙන් තමන්ගේ භානකමට විවේකීව කටයුතු කරන බාධාවක් වශයෙන් පරිවිතර්කයක් මේ හිතවිල්ලක් පහළ වෙලා තියෙනවා. පස්සේ ස්වාමීන් වහන්සේ සරුවචනාංශයට වැඳලා නමස්කාර කරලා අවසරයි ස්වාමීන් වහන්සේ මට මගේ හිතමනාපට භාවනා කරන්නට හොඳ උයනක් මේ කිට්ටුවක තියෙනවා මට එහි ගිහිල්ලා සියල්ල කරගෙන ඉන්න අවසර දෙන්නේ කියලා. ඉතින් සරුවචනාංශේ මෙතන කවුරක්වත් උපස්ථාන්ට නැති නිසා මේ කටයුතු කෙරෙන්න කවුරක්වත් නැති නිසා පොඩ්ඩක් නතර වෙන්නයි කියලා කියනවා. ඒත් මේගේ ස්වාමීන් වහන්සේ తాවකාලික ඉවසලා නැවතත් ඇවිල්ලා සරුවච්චන්ස මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට හිතෙන්ද යන්නමයි හිත තියෙන්නේ ඒ කටයුත්ත මේ මගේ මහානකමේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කිරීමේ අංගයක් වශයෙන් මට කරගන්න දෙන්නේ කියලා. ඒත් සරුවචනාංශේ අර පරණ නිදහසට කාරණා ඉදිරිපත් කරලා තමන්ගේ මේ කටයුතු උපස්ථානයේ පිණිස කවුරුත් නැති නිසා කෙනෙක් එනකන් ඉවසන්නේ කියලා. මේ ස්වාමීන් වහන්සේ තුන්වෙනි වතාවටත් ඇවිල්ලා මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩ කටයුතු ඉවරයි. ඒ නිසා ඔබ වහන්සේගේ උපස්ථාන කර කර මම හිටියොත් වෙන්නේ මගේ ඉවර කරපු නැති කටයුතු මට කරගන්න වෙන්නේ මට කරුණා කරලා මගේ සම ධර්ම සම්පූර්ණ කරගෙන යන්න මගේ මේ ඉල්ලීමට හුම්කම් දෙන්නේ. ඉතින් සරුවචනාංශේ මතක් කරන ඉතින් ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න කියනවා නම් මේ ගිය මම මොකද කියන්නේ එහෙනම් තමන්ගේ මනාපයක් කරගන්න. පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඒ සරුවචනාංශයේ පාත්‍ර සිවුරු බාර දීලා තනියම යනවා භාවනා කරන්න ගිහිල්ලා කවදාකවත් නැති විදිහේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක රාශියක පටලවිලා තමන්ට අවසානයේ පැවිද්දවත් කරගෙන යන්න බැරි වෙයි කියන සැකේ පහළ වෙච්චාම හොඳ වෙලාවට නැවතත් මේ ඇතිවෙච්ච සංසිද්ධිය සරුවචනාංශයට වෙත පැමිණලා নমස්කාර කරලා මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ගියේ අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන්. නමුත් මට හිතාපු නැති විදිහේ මෙහෙම අකරතැබ්බයක් වුණා. ඊට ගොඩාක් ඒ වගේ වල්පල් හිතවිලි වලින් නන්නත්තර වෙන්න පටන් අරගත්ත ඒ නිසා මට මහානකම වත් රැක ගන්න පුළුවන් වේද කියන සැක නිසා ආපහු ආවයි කිය. එතකොට සරුවචනාංශේ මේ සරුවඥ ගුණයක් වශයෙන් නැත්තම් තමන් වහන්සේ මේ දේ ධර්මතාවයක් වශයෙන් දැකීමෙන් අපරිපක්ඛාය මේ ගිය චේතෝ විමුක්තිය පරිපක්ඛාය සංවත්තති කියලා තමන්ගේ මොහු කුරවාගත්තේ නැති සම්පූර්ණ කරගත්තේ නැති නැත්තම් මේරීමටපත් කරගන්න බැරි වුණා වූ ඒ හිතේ විමුක්තිය මේරීමටපත් කරන්න නම් කරුණු පහක් මාර්ගයෙන් එකට අනුග්‍රහ කට යුතුයි. ඒ කරුණු පහ තියෙන බාට වග බලා ගන්න ඕනේ භාවනා විතරක් නෙවෙයි. ඒ කරුණු බා කරුණු ඒවා සප්පාය කරුණු වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මෙතන සප්පාය වෙන්නේ ඇත්තටම විපස්සනාට සප්පාය. මේ විපස්සනා සප්පාය කරුණු පහක් මේ සූත්‍රය සඳහන් වෙනවා. එතකොට ඔය විසුද්ධි මාර්ගය වගේ පොතක් කියවුවාම ඒකෙත් මේ සප්පාය කරුණු සඳහන් කරනවා සමතේට සප්පාය කරුණු. ඒ සමත සප්පාය කරුණු හතක් සඳහන් කර තිනවා ආවාස කුල ගෝචර ආදි වශයෙන් තමන් වසන ස්ථාන වගේ බොහොම නිස්සද්ද විවේක පරිසරයක් සමත භාවනාව සඳහා අනුග්‍රහ පිණිස සප්පාය සප කරනු මෙතන සඳහන් කරන්නේ විපස්සනා භාවනාවට වෙන විදිහට කියනවා සපත විපස්සනා දෙකට එයින් ඉතින් කියන්න තියෙන විපස්සනාට විශේෂිත වූ සප්පාය කරුණු පහක්. ඉතින් අපි දේශනා මාලාවේ අද 32 වෙනි දේශනාවේ ඉන්න නිසා අපි 1 2 3 කරුණු මේ වෙනකොට ඉවර කරලා ඉවර කරගෙන යනවා කියන අදහස කියන්න පුළුවන්. පළවෙනි කාරණාව සඳහන් කරන්නේ මේ පරණ දේවල් මතක් කිරීමක් වශයෙන් කෙටියෙන් මතක් කර ගැනීමක් වශයෙන් සඳහන් කරනවා නම් පළවෙනිම සප්පාය කාරණාව තමන් විසින් වග බලාගත යුත්තේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඉතින් මේකේ ස්වාමීන් වහන්සේට මතක් කරනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය මේකේ තමන්ගේ භාවනාවට අන්‍ය මාර්ගයෙන් වක්‍ර මාර්ගයෙන් උදව් කරනවා. ඒ නිසා ඒක පුංචි කළ සලකන්න අරකයි. ඉතින් ඒ කාලේ වැඩ හිටිය අද කාලෙත් වැඩ හිටිය මතරත් වැඩ ඉන ලොකුම කල්යාණ මිත්‍රන් වහන්සේ තමයි සරුවච්චන් වහන්සේ. ඉතින් අර මේගේ ස්වාමීන් වහන්සේට ඒකත් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් වෙහෙසක් වාගේ ඒක බරක් වෙන්න පටන් ගත්තා. ඉතින් එතන තමයි භාවනා කැඩුනේ. ගියාට පස්සේ නෙමෙයි. නමුත් ਸਰුවචනාංශයක ඒ වෙලාවේ කියලා දුන්නා නම් ඒක සමහරලාට තමන් මේ ශිෂ්‍යෝ ඇද බැඳ තබා ගැනීම සඳහා එහෙම නැත්නම් මේ අධිකාරී ශක්තියකින් කෙරුවා කියන අදහස එන නිසා ඒ මේකේ ස්වාමීන් වහන්සේට ඒක දැක ගන්න දීලයි දැන් මතක් කරන්නේ. එතකොට මේකේ ස්වාමීන්ට හොඳට තේරෙනවා. එළියට ගියාට පස්සේ නැවතත් ආයේ කල්යාණ මිත්‍යා කරා පැමිණෙන්න සිද්ධ වුණා. ඒක ඇත්තටම මේකේ ස්වාංශික තිබුණ විශේෂ වටිනා ගුණයක්. අපටත් අද බණක් ඉතුරුලා තියෙන්නේ. උන්වහන්සේ එතනින් සිවුරු ඇරලා ගෙදර ගිහිල්ලා මම සරුවච්චන් වහන්සේ ළඟත් පැවිදි වෙනවා. කෝය භාවනා ක්‍රමයේ ඇති පාසිය මොකද්ද බහන වෙලා ඇති වැඩේ කියලා කටළු කතා කරේ නෑ. නැවතත් සරුවච්චන් වහන්සේට වාර්තා කළා. එතකොට තමයි සරුවච්චන් වහන්සේ සරුවච්ච ගුණේ පෙන්නලා මේ කල්යාණ මිත්‍යා ඇතුලේ ප්‍රයෝජනෙ පෙන්නන්නේ. ඊගාට දෙක සඳහන් කරන්නේ සීලේ. තමන් ඒ භාවනා කරනකොට මොන විදිය සීලයක මොන විදිය සංවරකම මොන විදිය සදාචාරයක මොන වර්ගයේ සීතලකමක මොන වගේ හැදිච්ච ගතියක මොන වගේ මහාත්ම ගතියකින් තෝරනද කියන එක මේ අර කල්යාණ මිත්‍යාශ්‍රය වගේම බොහොම සංකීර්ණ විශයක් ඒ නිසා අපිට කියන්න බෑ ඔක්කොමලා එකම සීල මට්ටමක පිටලා ඉන්න ඕනේ භාවනා කරන්න කියලා. නමුත් ඒක බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. දවසින් දවස දවසින් දවස සීලය අදි සීලයක් බවට පත් වෙනවා. වෙනදා Taman නොකරපු ආකාරයට හොඳ ඉන්දිය සංවරයක් නැත්තම් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන භික්ෂුන් වහන්සේලාගේ එක හෝ සාමණේරයන්ගේ තියෙන දස සීලය හෝ උපාසකයන් පොය දවසට ගන්න දස සීලය හෝ අට සීල් හෝ පංච සීල් හෝ මේවා පෙළ ගැහිලා තියෙන. එකින් එකට එකින් එකට උසස් තත්ත්වවලටපත් වෙන. අදිශීල බවටපත් වෙන. ඉතින් යම් කිසි කෙනෙක් දැනගන්න ඕනේ මේ භාවනා ජීවිතය ගත කරාට පස්සේ ඒ හැදිච්ච කම සීලය මේවට කියන්නේ ශික්ෂාබද්ධ සීල කියලා. ඒ ශික්ෂාබද්ධ සීලය දවසින් දවස දවසින් දවස දියුණු වෙන්නටපත් වෙනවා. ඒක විතරක් මදි. ඒකට ඉන්දිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිශ්චිත සීලය කියලා ඒ ඉඳුරංගේ ඇහ කන දිවනාසය කය මන කියන ඉඳුරංගේ සංවර ගතිය. අර කලින් කියපු ශික්ෂාපද සීලේ තියෙන්නේ කයින් වචනෙන් සිදුවෙන සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය බොරු කේලා මිස් වචන පරස වචන කියන ඒ ගොරෝසු ශිල්පද ඉව කැඩිච්චාම උල්ලංඝනය වෙච්චාම සිල් කැඩුනා කියනවා. නමුත් ඉන්ද්‍රංගේ සංවරය ඇහැ කන දිව නාසය කය කියන වගේ සංවරය ඒක මේ ශිල්පද නොකැඩුනාට භාවනා හිතක් හලහප්පලා දාන්න උදව් කරනවා. ඒ නිසා හලහප්පන්නේ නැතුව කීකරු කර ගන්න නම් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික ඉන්දිය සංවරය අවශ්‍යයි. ඒ වගේම ආජීව පාරිශුද්ධ්‍ය සීලයේ වශයෙන් තමන් හම්බ කරන කණ ජීවකාවෘතිය එnde end end end end ධාර්මික එන්න ඕනේ සාධාරණ වෙන්න ඕනේ. භික්ෂුවක් නම් එnde end end end end ශ්‍රමණ සාරුප්‍ය ගති, ශ්‍රමණ සංවර ගති ඇති කරගනිමින් මේකට අනුග්‍රහ කරන්න ඕනේ. ඒ වගේම ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා තමන් සිවුරක් වළඳනවා නම්, පිණ්ඩපාතයක් වළඳනවා නම්, සීනාසනයක් පරිභෝග කරනවා නම්, බෙහෙතක් හේතක් පරිභෝග කරන ඒ සේරම පරෝජනේ සලකලා මිස කවදාකවත් අතිශෝක්තියකට කවදාකවත් සුඛෝභෝගීත්වයට යන්න නරකයි. ගිය ගමන් ඒක පේන්නේ නම් පෙර කළ පිනකට හම්බ වෙච්ච විශේෂ ලාභ වාගේ. අනේ අයිට නෑ මට විතරයි තියෙන්නේ කියලා. නමුත් මේ සේරගෙම වෙන්නේ ප්‍රයෝජනේ ඉක්මවපු ගමන් Taman තණ්හාවට හෝ මාන්නයට හෝ දෘෂ්ටියකට වැටිලා අර සබාවනායෙන් තම්පත් කරන හිත ඇවිසෙනවා. ඒ නිසා සීලයත් සතර සංවර සීලයේම අරසා වෙන්න. ඉතින් මේ නිසා සමහරු බය ඇති කරගන්නවා අපිට කවදාකවත් එනම් භාවනා කරන්න බැරි වෙයි. ඒ මොකද මෙච්චර සීලයක පිරිසුදු පදනමක ඉන්න අමාරුයි ලෝක ජීවත් වෙද්දී කියලා. ඉතින් ඒ නිසා විපස්සනා ආචාර්යවරු සීලය දක්වනකොට Taman දැන් ඉන්න මට්ටම පටන් ගන්න හොඳටම ප්‍රමාණවත් බව සහතික කරලා දෙන්න. අහවල් තැනටපත් වෙලා භාවනා කරන්න ඕන කියලා දෙයක් නැහැ. Taman දැන් ඉන්න තැන කරගෙන යනකොට එnde ende ende ende සීලය ටිකෙන් ටික ටිකෙන් ටික සකස් කර ගන්න ඕන. ඒ නිසා භාවනා කරනවා වගේම පරියන්කේදී එහෙම නැත්නම් සක්මනේදී නැත්නම් භාවනා මධ්‍යස්ථානයේදී ඒ කොයි වෙලාවෙදි තෙලියදී හෝව ඇතුළේදී හෝව වෙනකට වැඩිය සීලයක සංවර ගතියක හැදිච්ච ගතියක පිහිටඬ වගකීම බහා තබන්න නරකයි. ඒ දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණා තමයි අපිච්ච කතාදී දස කතා වස්තු වල යෙදිලා ඉන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කරන්නේ අල්ලාප සල්ලාප කතා. ඒවට කියනවා අපි හිස් වචන කතා කිරීම. එහෙම නැත්නම් තව ගොරෝසුට යන කේලාම්බස් පරුස වචන බොරු. මෙතන මේ හිස් වචන කතා කරන වෙනුවට අල්පේච්ඡතාවය ලද දෙයින් සතුට වෙන ගතිය සන්තුට්ඨීතාවය, පවිවේකීතාවය ලැබද අවස්ථාවක අරණ්‍යගත හෝ රුක මූලගත හෝ ශූන්‍යාකාරගත වෙලා විවේකයේ හොයන ගතිය සල්ලේකය කෙලස් කපන ගතිය සීල කතා සමාධි කතා ප්‍රඥා කතා ආදී වශයෙන් සීලයට සමාධියට ප්‍රඥාට තුද්දෙන කතා ආදී වශයෙන් මේ කල යුතු දස කතා වස්තු විශේෂයේ යෙදෙනකොට නොකල යුතු ඒ හිස් වචන කතා කිරීම ඉබේම නැතිලා මේ දස කතා වස්තු වල නොයදී ගත කරන හැම වෙලාවකම වෙන්නේ මොකද්ද අනිකුත් ලාමක කතාවල නැත්නම් වචී දුස්චරිත කියන වචනේ දුස්චරිත වල යෙදෙනවා එතකොට නරක ලකුණු දෙකක් ලැබෙනවා හොඳ කතාවක යෙදී ඉනවනම් හොඳ ලකුණු දෙකක් ලැබෙනවා ඒ නිසා මේ මේ දස කතා වස්තු සරුවචන් වහන්සේගේ දේශනා නැත්නම් 84000ක් ධර්මස්කන්ධේ වැටෙන්නේ මේ දස කතා වස්තුවට. අර කලින් කියාපු විදිහට අල්පේච්ඡතාවය ලද දෙයින් ඊගාට සතුටු වෙන ගතිය ඊගාවට විවේකය අගේ ආඩම්බරේ කරන ගතිය ඊගාවට විරියාරම්භ කතා කවදාකවත් වැටෙන කුසීත වෙන පස්සට යන කතාවක් කරන්නේ. හැම වෙලාවෙම උනන්දු කරන ධෛර්යවන්ත කතා. ඊගාට සීලය පිළිබඳව අර කලින් කිව්වා වගේ ඉන්දේ ඉන්දේ ඉන්දේ ඉන්දේ සීලයෙන් දියුණුවක් ඊට වැඩිය අද දියුණුවක් ඊට වැඩිය අද වැඩි සිල්ලුතුන් ඇසුරක් ඊට වැඩිය අද සීල කතා ඇසීමක් කරෙන්න ඕන. ඊගාට සමාධියේ ඒ තින් සංවර ගතිය, තම්පත් ගතිය එnde ende ende ende ende වැඩි ගතියක් පේන්න ඕනේ. උච්චාවච භාව තියෙන්න පුළුවන්. හැම පරියන්කේදීම හරියන්නේ නමුත් දවසින් දවස දවසින් දවස ඒක වැඩෙන ගතියක් තේරෙනවා. ඊගාට ප්‍රඥා කතා. දවසින් දවස දවසින් දවස ඒ දස මේ සත්‍ය විසුද්ධි ක්‍රමයට හෝ එනතම් විදර්ශනා ඥාන පිළිවෙලට හෝ ටිකෙන් ටිකෙන් ටිකෙන් විදර්ශනාව විපස්සනා ඥාන වර්ධනයක් සිදු වෙන්න ඕනේ. ඉතින් අද මේ 30 වෙනි ධර්ම දේශනාවට එනකොට අපි ඉන්නේ මේ ඥාන කතාවේ. ඉතින් මම මේක අවස්ථාවක් කරගත්තා. අද භාවනා ලෝකයේ බොහොම ජනප්‍රියව පවතින මේ විපස්සනා ඥාන ටික මේ දස කතා වස්තු වල වැටෙන ඥාන කතාවට ඇතුළත් කරන්න. ඒ මොකද මේ සීල කතා සමාධි කතා කියන්නේ ඒ ඥාන කතාවෙන් පරිබාහිර කොටස් ඥාන කතා කියන්නේ අනිවාර්යෙන් විපස්සනා ඥානමයි. නමුත් මේ විපස්සනා ඥාන මම මීට වතාවට කලින් වතාවලුත් මතක් කරා වගේ ත්‍රිපිටකයේ පොත්වල මේ විදිහේ පෙළගැස්මක් ලකින්ට නැහැ. ඒවා පසු කාලීනව මේ විශේෂම කියනවා නම් ලංකාවේ බුද්ධ ආගම හොඳටම ප්‍රසිද්ධ පැවතිච්ච මහා විහාරීය සමයේ ලංකාවේ බුද්ධ ආගමේ නැත්තම් කියන්න පුළුවන් ලෝක බුද්ධ ආගමේ කියන්නත් පුළුවන් එකේ. ස්වර්ණමය යුගයේදී ආචාර්යවරු ශිෂ්‍යයන් හසුරවනකොට දැකපු දේවල් ලේඛනගත කරලා තියෙනවා. ඒ ලේඛනගත කරපුවා තමයි අවසානයේ මේ නව මහ විදර්ශනා ඥාන එහෙම නැත්නම් 16 විදර්ශනා ඥාන වශයෙන් අර සත්ත්ව විසුද්ධි ක්‍රමයට සමාන්තරව යන විදිහට ගලපගෙන තියෙනවා. අද මේකට සම්බන්ධ නැත්නම් මේකට සමාන්තර සිද්ධියක් සිද්ධ වෙනවා. බටහිර ලෝකය දැන් මේ ලෝකයේ පවතින ආ වූ මේ පරිසර දූෂණය සහ චිත්ත විසු චිත්ත දූෂණය තත්වයන් වලට මොනම තාක්ෂණික උත්තරයක්වත් නැති තැන හිත පිළිබඳ විද්‍යාව චිත්ත විද්‍යාව පටන් ගත්තා. චිත්ත විද්‍යාව පටන් ගත්තාම ඒයක් අත්තන්ට තේරෙන්න පටන් ගත්තා. මේ පරිසරයේ නව තාක්ෂණයේ හෝ යටිතල පහසුකම් වලින් කවදාකවත් මේ හිත පිළිබඳව කීකරුකමක් හඳුන හදාරීමක් වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. බොහෝ දැන් මේගොල්ලෝ අවුරුදු 200කට පස්සේ තේරුම් අරගෙන තියෙන්නේ වෙනවනම් වෙන්නේ හිත නන්නත්තර වෙන එකයි. හිත අසංවර වෙන එකයි. ඒ නිසාම හිත අසහනයටපත් වෙන එකයි. ඒ වගේම මිනිස්යා ලෝකයේ ඒ කියන නව විද්‍යාව තාක්ෂණේ දිනු කරන්න කරන්න මොන විදිහට තටමැව්වත් කරන්නේ පරිසරයේ කෙලසෙන එකයි. ස්වභාව ධර්මයට විරුද්ධ යාම නිසා මනුස්සයාට විරුද්ධව සත්‍යපා ධර්ම නැගී සිටිනවා. මේ නිසා අපි අද අතර මේ තුන්වෙනි ලෝකේ රටවල් වලට වැඩිය ඒ දියුණු රටවල් වල දියුණු විද්‍යාඥයෝ තද්ද බල අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. මේ වේගෙන් අතර කරන්නත් බෑ. අනිවාර්යයෙන්ම ගියොත් වෙන්නේ මානව සංගතිය ලෝකෙ නැති වෙන. එතෙන්ටම ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා යත්තන දැන් සිද්ධ වෙනවා උර්ලෝසක බට්ට පැද්දිලා ගිහිල්ලා ආපහු එන්න වගේ ආපහු එන්න කොහාටද මේ භෞතිකය දියුණු කිරීම නෙවෙයි වැදගත් වෙන්නේ හිත දියුණු කිරීමයි කියන්නේ. හිත කය දෙකේ කායික සැප, කායික දියුණු, තාක්ෂණික දියුණු, යටිතල පහසුකම්, තොරතුරු තාක්ෂණේ නෙවෙයි ඒකට මුල් වෙන්නේ හිතමයි <clears throat> මේ දියුණු හිත බාහිරට යොමු කරලා බාහිර සුඛෝභෝගීතර ගියොත් මේ චිත්ත දූෂණය සහ පරිසර දූෂණය සිද්ධ වෙනවා ඒ නිසා මේ තියෙන තාක්ෂණයේ යොදා හෝ එතන මේ සර්වචන්හන්සේ වගේ පහළ වෙච්ච උතුම් ශාස්ත්‍රුන් වහන්සේලාගේ ධර්ම ප්‍රයෝජනගෙන මේ හිත දියුණු කරන්න හිත අවබෝධ කරගන්න නිසා චිත්ත ධර්ම චිත්ත ධර්මනේ චිත්ත විද්‍යා කියලා මයින්ඩ් සයන්ස් කියලා දැන් අලුතෙන් පටන් ගන්න තියෙනවා ඒකෙදි ඒ ඇත්තෝ <clears throat> වාසනාවට වගේ ඊට අවුරුදු 25කට 30කට විතර කලින් <clears throat> අමෝරාවින් වගේ බටහිරට මේ විපස්සනා භාවනාව ගියා. ඒ කාලේ ඒක නිකන් මේ අඹ ගහකට මේ බල්ලඹ ගහකට රටාඹ අත්තක් බඩ් කරා වගේ මේ පුරුද්දීමක් පිරිද්දිලා තිබුණි. ඒත් කොහොම හරි අත්ත අලුතෙන් හයි කරපු අත්ත නිල් ගායලා තිබුණා. දැන් මේ පරිසර දෝෂන චිත්ත දෝෂන කතා යටතේ නව තාක්ෂණය මේ චිත්ත ධර්ම චිත්ත විද්‍යාව කියන පැත්තට ආවට පස්සේ ඒ ඇත්ත දැන් කරන්නේ මොකද්ද අපේ මහාවිහාරයේ සිද්ධ වුණා වගේ බටහිර ලෝකෙදී විපස්සනා කරලා දිවහිත දිනු කරගත්තත් අංගේ தত্ত্ব බටහිර භාෂාවට අනුව බටහිර මනෝවිද්‍යාවට අනුව බටහිර විද්‍යානුකූල භාෂාවට අනුව දැන් තොරතුරු තැම්පත් කරන්න පටන් ගන්න තියෙනවා. තොරතුරු මේ ගොනු කරන්න පටන් ගන්න තියෙනවා. ඒ ගොනුව දැන් එළියට එන්න පටන් ගත්තා. භාවනා කරනකොට කොහොමද හිතක් වැඩෙන්නේ කියලා. full spectrum development කියලා මනසේ එක කොටසක් විතරක් අරගෙන නෙමෙයි පූර්ණ මනසේම දියුණුව අවශ්‍යයි කියන එක. ඉස්සර යැත්තෝ මේකට හේතුනේ මොකද ඉස්සර යැත්තෝ කලේ සදාචාරයේ පැත්තකට දාලා භෞතිකේ දියුණු කරා. සදාචාරයේ පස්සෙකට දැම්මේ අදිෂ්ඨාන පූර්වකමයි. තීරණාත්මකවමයි. සදාචාරයේ පල්ලියට බාර දුන්නා භෞතිකයේ විද්‍යාගාරයට බාර දුන්නා. විද්‍යාගාරයේ පල්ලියෙන් ඈත් වෙන්න වෙන්න දිනු වෙන්න පටන් ගත්තා. පුදුමාකාර දිනුවට ගිහිලා බලනකොට ඒ දිනුව නාස්තිකයි. ඒ දිනුව මානවයාට අහිත කරයි. පරිසරයට අහිත කරයි. දැන් ඒ ඇත්තෝ වෙන කරන්න දෙයක් නැති නිසා ආය පල්ලිය දිහාට හැරලා තියෙනවා. පල්ලිදී හැරෙනකොට අභාග්‍යයකට වෙන්නේ නැති පල්ලියත් කැලැසිලා ඉවරයි. නමුත් එයාට තේරෙන පටන් අරගත්ත මේ පල්ලියෙන් පණිවිඩයක් තියෙනවා කියන්නේ. මොකද්ද පණිවිඩේ? මේ කය විතරක් හදලා හරියන්නේ නැහැ. ආධ්‍යාත්මයක් තියෙනවා, සදාචාරයක් තියෙනවා, මනසක් තියෙනවා කියන්නේ. නමුත් අර කලින් කියාපු විදිහට අර ආශ්‍යාකරයෙන් ගිහිල්ලා විපස්සනාවත් බඩ් කරලා තිබුණ නිසා දැන් ඒ යත්තන්ට පල්ලිය වගේම ආසියාවෙන් ගිය මේ විපස්සනාව සතිය අර කියන පරිේශනට ලක් කරලා තොරතුරු එන්න පටන් ගත්තා. ඉතින් ඒ තොරතුරු බුද්ධ වචන නෙවෙයි. හරියට මහා විහාර යුගයේදී මේ භාවනා කරපු ස්වාමින් වහන්සේලා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ගුරුකුල වාසකොල පුස්කොළ පොත්වල ලියන් හිටියා. මෙන්න මේ භාවනා කරනකොට මේ මේ චරිතයට මෙන්න මේ විදියට වැටීම සිදු වෙන්න පුළුවන්. මේ චරිතයට මෙහෙම වැටෙන්න පුළුවන්. මේ චරිතයට මෙහෙම වැටෙන්න පුළුවන්. එතකොට මම මෙහෙම කළා. මේක හරි ගියා. මේක හරි ගියේ නෑ. ඒ නිසා මේක වෙන්න ඇති ක්‍රමය කියලා අර සරුවචනාංශ විසින් දේශනා කරන සත්‍ය විසුද්ධිය බොහෝම විස්තර සහිතව මේ නව මහ විදර්ශනා එහෙම නැත්නම් සෝලස විදර්ශනා ඥාන වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසාම මේකෙන් ඇතිවෙච්ච ආපහු නැවතත් අපි ආශ්‍යා කරට આવොත් මේකෙන් ඇතිවෙච්ච ප්‍රධාන ඉතිහාසගත ලකුණ තමයි මේ නාමා විදර්ශනා ඥාන සෝලස විදර්ශනා ඥාන සත්‍ය විසුද්ධි ක්‍රමය විස්තර කරන්නන් ථේරවාදීන් විදියට කැපිපේන්න පටන් ගත්තා. ඒ ඇත්තන්ගේ බුද්ධ වචනය හෙළි දක්වන්නේ මේ සත්ත්ව විසුද්ධි ක්‍රමයට. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි වශයෙන් ප්‍රසිද්ධයි. අන්නේ ප්‍රසිද්ධ විසුද්ධි ක්‍රමයේ විස්තර කරන මේ ඒකම ඉස්සරහින් තියාන ඒක තුලින් බුද්ධ ආගම විස්තර කරන ක්‍රමය කීයකි තේරවාදය කියන්නේ. ඒ තේරවාදයේ තමයි විසුද්ධි මාර්ගය කියන පොත ප්‍රධානම අත්පොතක් වාටපත් වෙන්න පටන් ගත්තා. මේ නිසා අනිකුත් නිකායන් නැත්නම් අනිකුත් බුද්ධ ආගමේ අනිකුත් කොටස් මේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ බුද්ධ ආගම පටු කිරිල්ලක් කොටු කිරිල්ලක් බුද්ධ ආගමේ එක පැත්තක් පමණක් එළිය වටලා පෙන්න ගතියක් ඒ නිසා ඒක පූර්ණ බුද්ධ ආගම නෙවෙයි කියලා චෝදනා තියෙනවා ඒ නිසා අටුවාවට මේ විසුද්ධි මාර්ගය වගේ පොත්වලට චෝදනා එදා ඉඳලා අද දක්වාම තිබුණා ඒ කෙසේ නමුත් අපිට අවස්ථාව තියෙනවා ඕනේ නම් ඒක කියවලා බලලා භාවනා කරනකොට එන අත්දැකීම් පෙර ආචාර්යවරු කියවපු යෝජනා. ඒක ඉදිරිපත් කරපු මේ හයිපොතීසිස් එහෙම නැත්නම් ඒ මූල න්‍යායන් ඇත්තද නැත්තද කියලා බලන්න. අන්න ඒ හා සමානම තමයි අද බටහිරේ එලි දක්වන මේ භාවනාව සහ විද්‍යාව සම්බන්ධ කරගත්ත පොත් හෙලි දක්වලා කියනවා මේවා කියවලා බලලා වැරදි නම් අපට කියලා දෙන්න. හරිනම් ප්‍රොජන ගන්නදී. හරි විවෘතකමක් තියෙනවා. ඉතින් ඒක ආශ්‍යාකරයේ යැත්තෝ ඒ පොත්පත් කියවනවා නම් හරි ලොකු පිබිදීමක් ඇති කරලා දෙනවා. හේතු දෙකක් නිසා. එකක් මේ බටහිරේ මෙච්චර දියුණු වුණත් ඒගොල්ලෝ දැන් ආපහු මේ කරා පැමිණෙමින් සිටිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මල පන්නලා ගිහිල්ලා ඉවරයි. ආපහු එන්න වෙලා තියෙනවා. බට්ට එහාට වැදිච්ච එක ආපහු මෙහෙට එනවයි කියන එක. දෙක තමයි අපේ භාෂාවේ නැති අලුත් වචන පද්ධතියක් ඇවිල්ලා තියෙනවා දැන් විවහාරයට. ඉස්සර මෙවුවා සාමාන්‍යයෙන් ආගමික දේවල්, ආධ්‍යාත්මික දේවල් විස්තර කරගන්න බැරි දේවල්, ඌව කතා කරනවා මේ ලෝකයට අයිති නැහැ කියලා පැත්තකට කරපු දේවල් බොහෝමත්ම ජනප්‍රිය, ගම්භීර වූ දාර්ශනික වූ වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි දාර්ශනිකමත් නෙවෙයි පවතිනා වූ මානසික රෝගවලට. බටහිර විශේෂයෙන් මානසික රෝග තියෙනවා. කොළඹ රටෙත් තියෙනවා. ගමටත් දැන් පැතිරෙමින් තියෙනවා. එව්වා විසදීමේදී මානසික පිළියම් බෙහෙත් කිරීම වෙනුවට භාවනාව එනකොට එතනදී භාවනාවට ඉදිරිපත් වෙන කරුණු මේ වචන පද්ධතිය ඉදිරිපත් කරන ස්වරූප ආසියාකරයන්ට ඇසරවන සුළුයි. හැබැයි අපේ තරම් ගැඹුරක් නැහැ. නමුත් අර සහැල්ලුවට සරලව තුනීවට තනුකව පාවිච්චි කරන්න නැත්නම් බටහිර හොඳයි වගේ පේන්නක් තියෙනවා. හැබැයි ඉතින් වගේ අඩුපාඩු කන් නැතුවා නෙවෙයි. ඒ මොකද ඊයත්ෝ එච්චරේ විග්‍රහ කරන්නේ නිවන් දකින්න නෙවෙයි. ඒගොල්ලෝ මේ මානසික අසහන නැති කරන්නයි ඔය වැඩේ කරන්නේ. පරිසර දූෂණය නැති කරන්නයි ඔය වැඩ කරන්නේ. හිත පිරිසුදු කරන්නයි ඔය වැඩ කරන්නේ. කොටිම කියනවා නම් රෝගය හෙදකමක් නෙවෙයි ඒගොල්ලෝ කරන්නේ වෙච්ච පිළි රෝග ලක්ෂණ වලට වෙදකම තමයි. නමුත් අපි ආශා කරේ දන්නවා වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියලා. නමුත් කියන්න තියෙන්නේ ආශා කරේ ආශාතිකයටත් ඒක අමතක වෙලා. ඊයත්ොත් දැන් බුද්ධ ආගම කරන්නේ වෙදකම සඳහා. ඒකේ පටලැවිලි පටලවන්න ටිකක් කල්යයි. නමුත් ඒ මට්ටමින් හෝ බටහිර ලෝකයේ අවධානය වෙට යොමු වීම, ඒ අදහසින් හෝ භාවනාව නව පන්නයක් නැත්නම් නව මොහොතට බාටපත් වීම අගය කළ යුතුයි. නමුත් ඒකෙන් හරියට පට බේරගෙන අපි මේ කරන්නේ ලස්සන වෙලා ලස්සන ජීවත් වෙලා සංසාරේ වවාන කණ්ඩ නෙවෙයි සංසාරෙන් එගොඩ වෙන්න කියන පණිවිඩය භාවනා කරන්නන් අතර පවා ඉතාමත්ම දුර්ලභයි. ලෝක ජනගහනේ යම් සුළු කොටසක්ද භාවනා කරන්නේ ඒ ප්‍රතිශතය මෙච්චරනම් මෙච්චරයි කියලා ගත්තොත් භාවනා කරන්නන් අතර මේ ජීවිතේම නිවන් දකින්න ඕනෑ කියන එක කැමැත්තෙන් කර නැත්තොත් අරවට හා ඕ ඊට වැඩි අඩු ප්‍රතිශතයක් තියෙනවා. ඉන්නේ ඒ පැත්තෙන් බලනකොට අද අපි මේ භාවනාවට ඉදිරිපත් කර ගන්න හදන මේ මුංචිතු කම්මිතා ඥාණය හරීම වැදගත් තැනක හිටිනවා. භාවනා කරගෙන යනකොට මේ විසුද්ධි ක්‍රමවලින් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ අවසාන විසුද්ධියට ඉස්සලා එන විසුද්ධිය තමයි අපිට මේ මුංචිතු කම්මිතා ඥාණය කියලා මේ සංසාරේ භවයෙන් ගතියෙන් යෝගයෙන් විඥානත්ථිතියෙන් සත්තාවාස වලින් සියල්ලෙම මිදෙන්න ඕනේ කියන ඇතුලෙන් පහළ වෙන මේ ගැම්ම මේ වේදකම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. හෙදකම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේ ඥාන බොහෝ දෙනා ගැඹුරුයි මෙව අදාළ නැහැ. මෙව වටින්නේ වරිණ ආරණ්‍යයේ භාවනා කරන්නා වූ සංඝයා වහන්සේලාට පමණයි. ඒ මේ ශාසනය වැඩ කරන සංඝයාට ඕනෙත් නැහැ, ගීයන්ට ඕනෙත් නැහැ කියලා පුතුම වැටකඩොළු බැඳගෙනක් තියෙනවා. ඒ මොකක්වත් නෙවෙයි සංසාරේ कांड තියෙන ආසාව. මේ ධර්මයෙන් හරි කමන්නේ සංසාරේ හොඳට හදාගෙන කකා කකා යන්න තියෙන ආසාව. ඉතින් එහෙම චෝදනා කරනකොට බෝධිසත්වයන් වහන්සේලාට චෝදනා වෙනවා. එම්කෝ දුන්නාන්සලත් මේ සංසාරේ පින් කරගෙන නිවන් දකින්න දෙමෙ නෙවෙයි යන්නේ. නමුත් උන්වහන්සේලා මඟහරවලා කියන්න තියෙන්නේ ඒ බෝසත්ත්ව සම්භාරය කියන කොයිතරම් ලේසියට මේ මේ පාසුවට ගන්න පුළුවන් එකක් නෙමෙයි. කෙසේ නමුත් ලේසියටත් පාසුවට ගත්තනම් බෝසත්ත්ව අදහස ඒකටත් චෝදනා වුණාට කරන්න දෙයක්වත් නැහැ. එහෙම නැත්නම් මෙවැනි ඥානයක් ලෝකෙට විස්තර කරන්න අමාරුයි. මේ මුංචිතු කම්මිතා ඥානයට කලින් තමයි භංග ඥාන, භය ඥාන, නිබ්බිදා ඥාන පහළ වෙන්නේ. ඒකට යනකොට අපි ගිය සුමානේ මතක් කරගත්තා තමන් භාවනා කරනකොට සක්මන් කරනකොට එහෙම නැත්නම් එදිනෙදා මේ භාවනා මධ්‍යස්ථානයේ කටයුතු කරගෙන යනකොට මේ අත තියෙන තියෙන දේවල් කැඩී බිඳී යන හැටියක් කිසිම බලාපොරොත්තුවක් ඉෂ්ට නොවන ගතියක් පාළු ගතියක් තනි වෙච්ච ගතියක් කොහේ වටපිටාවේ තේරෙන්න පටන් ගන්නවා නිකන් වැස්සකට කලින් වෙයි බීර මෙන්න වගේ අඳුරු කරලා ගුරවගෙන හුලං නතර වෙලා පොඩ්ඩකින් මේ බීරම වහින්ද හදන්නා වාගේ ගතියෙන්ට පටන් ගන්නවා. එහෙ නැත්නම් මේ වාහන වල යනකොට සමහරකට වමනේෙන්ට පටන් අර ගන්නවා. ඒ වමනේ එnde ඉස්සරලා ඇඟට දැනෙන ගති, වක්කාර ගති තේරෙන පටන් ගන්නවා. ඒ තේරෙන පටන් අර ගන්නෙම බිනේ කරන කරන දේ අරමුණු වෙන වෙන දේ එහි යත්තා වූ මේ වෙනස් වෙන සුළු බව කිව්වට තාලයකට තියාගන්න බැරි බව කීකරු කර ගන්න බැරි. ඒව අපේ සැප මිනිස පිහිටන බව. කිසිම ඉස්පාසුවක් නොදෙන බව තේරෙන පටන් ගන්නවා. ඉතින් මේ පටන් අර ගන්නකොට ඒ යෝගාවචරයා අනිත්‍ය සංඥාවේ, දුක්ඛ සංඥාවේ, අනාත්ම සංඥා වගේ හිටියාන තේරෙන්න ඉඩ තියෙනවා භාවනා කළොත් ප්‍රතිඵල ලැබෙනවා කියන ඕක තමයි. මේ තමයි සංසාරට බඳින තණ්හාව වෙනුවට රාගය වෙනුවට මෙතන විරාගය පහළ වෙලා තියෙන්නේ. දැන් සංසාරයෙන් ගැලවෙන ලකුණුයි කියලා හරි අවබෝධයක් එනවා. එහෙම සංසාර පිළිබඳව නැත්නම් සංසාර දේවල් වලට ඇති ආශාව තණ්හාව පිළිබඳව අහලා නැතුව අන්වේ ඥානයකට වටහා ගත්තේ නැති කෙනෙකුට මේක වැටහෙන්නේ භාවනා වැරදිලක් විදියට. මට වැරදුනා වාගේ. එහෙනම් මට ගුරුවරයා වැරද්දුවා වාගේ. එතන මේ තන භාවනාවක් නෑ වගේ අර අත් දකින්න දකින්න දේවල තියෙන නුරුස්නා ගති පේන්න පටන් ගන්නවා. ඒකට හේතුව අර බිඳීම දැකීමයි. ඒකටත් අපි හේතු වශයෙන් කෙටියෙන් මතක් කරනවා අපි මෙතෙක් කල සංසාරේ දැකලා තියෙන යමක ඇති වෙන පැත්ත විතරයි. ඒ නිසා ඇති වෙන පැත්තේ තියෙන ගොඩ නැගෙන පැත්ත. ඉතින් ඒක විතරමයි අපි දකින්නේ බින්දර පැත්තට උන්ට අපි ඒක අමතක කරනවා. දැන් මේ භාවනාවේදී මුලැමැදාග තුනම දකින්න ඉවසිලිමත් වුණාට පස්සේ ඒ අවසාන කොටස මෙතෙක් කල් වහන්න උත්සාහ කරපු කොටස ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රකට වෙන්න පටන් ගත්තාම අර මෙතෙක් කල් වැහුවට ඒකම බිඳීමම නැතිවීමම දිරාවම ජරාවම දකින්න ගන්නවා. හරිය සීතාතු කුමාරයන්ද ඒ ಜಾති ජරා ව්‍යා ජරා ව්‍යාධි මරණ පෙන්වන්න නැති වෙන්න සුද්ධෝදන රජුරෝ රට හදලා තිබ්බේ කොහොමද? රට හදලා ඉවරලා යුවරජකම දුන්නට පස්සේ එළියට ගිය දාසේ ඉස්සලාම දැක්කේ මොකද්ද? අර හංගපු ටිකම තමයි. තාත්තා හංගපු දේ පිය මහරජුරු හංගපු දේ දකින්නකොටම විශේෂයක් පේන්න පටන් ගත්තා ජරාව කියන්නේ මේකයි ව්‍යාධිය කියන්නේ මේකයි මරණය කියන්නේ මේකයි පැවිද්ද කියන්නේ මේකයි කියලා. අර හංගපු ටික තමයි පේන්නේ. ওই සෙල්ලම තමයි වෙන්නේ ජීවිතයේ තරුණ වයසේදී අපේ දෙමාපිය ගුරුවරු ඔක්කොම අපි අපේ ඇස් දෙකට නරක පැත්ත පේන්න අරින්නේ. හොඳ පැත්ත මංගල පැත්තමයි දකින්නේ. නමුත් අපි 30 40 වෙලා තම තමන්ගේ ජීවිතේ පෞල් කාලා දරුවෝ අම්බ දරුවා වෙනකොට හෝ එතන රැකී රසා ව්‍යාපාර කරන්න ගියාට පස්සේ අර වසංග පුදේ හොඳට පේන්න පටන් ගන්නවා. පේන්න පටන් අරගත්තා පස්සේ ඥානවන්තයාගේ හිත විශේෂයෙන්ම හිතේ සමබර භාවයක් ලබන්න නම් මේ දේ දකින්න බලන්න අරමුණු කරන්න පටන් ඒ අරමුණු කරන්න පටන් අරගත්තට පස්සේ කවදාකවත් ඒ හිතකට අර ඇති වෙනකොට නැගෙන පැත්ත දකින්නවා නෙවෙයි මේ නැති වෙන විනාශ වෙන භංගෙම දකින්න. ඉතින් එතකොට මේ ආධ්‍යාත්මික වර්ධනයක් වෙලා තිබුණ නැත්නම් චිත්ත හිතේ වර්ධනයක් වෙලා තිබුණ නැත්නම් ඒ පුද්ගලයාට පේන්නේ ලෝකේ කාලකන්ණියක් විදියට. එන ගහච්ච සෝම් පිටිනියක් වගේ. බීලා විහි කරපු තැඹිලි කොම්බයක් වගේ. අලියෙක් ගිලපු දිවුල් ගෙඩියක් වගේ. මේක ගණ්ඩම දෙයක් නැති විදිහට තේරෙනවා. මොකද අර රස තෘෂ්ණාවේ ආශාපැත්තේ රාගය ගත කරපු ජීවිතය රස තෘෂ්ණාව අතහැරලා විරාගයේ පැත්තට ගියාම ඒ පැත්තටත් බඳිනවා. ඒක විදිහකට කියනවා නම් මූ ජීවිතේ මුල් කාලේ කාමසුකල්ලිකාණි වෙච්ච පුද්ගලයා පසු කාලේ වෙනකොට අත්කලමතාන් යෝගයට යනවා. ඉතින් භාවනාවේදී මෙන්න මේ දීර්ඝ ගමන ඒක වරුවකින් එහෙම නැත්නම් සතියකින් එහෙම නැත්නම් උපරිම අවුරුදු 7ක් ඇතුළත කරලා පෙන්නනවා. වසංගණ්ඩ හැදුවට මෙන්න මේකේ தত্ত্বය. ඒ தত্ত্বයේදී අර වසංගපෝ නිසාම පසුපැත්ත, විඳින පැත්ත, හමාර වෙන පැත්ත, නිරෝධ වෙන පැත්ත දකින්නට ඒක විශේෂ කැපී වෙන තැනකට එනවා. ඉතින් භාවනාවේදී ඒක විතරක්ම පේනකොට පොඩ්ඩක් හිතන්න ඒ පුද්ගලයාගේ මානසිකත්වයට මොකද වෙන්නේ කියලා. භංග ඥානය ඇති වෙනකොටම පුදුමාකාර බයක් ඇති වෙන්න පටන් ගන්නවා. මොකේද සරණ? මොකේද පිහිට? අත තියෙන තියෙන දේ මේ වගේ ලේස බීමකට වැදුනා වගේ වදින වදින එක කුඩු වෙවි කුඩු වෙවි යන්න පටන් ගන්නවා. ඒ වෙලාවට තමයි මේ පුද්ගලයා විපිලිසර වෙන්න පටන් ගන්න. විපිලිසර බව අපේ ලොකු සංසඳාගතනේ බැගෑ තත්වේ සහ දීන භාවයත් තේරෙන්න පටන් ගන්නවා. පරියන්කේදී දෙනවා වදයක් තමන්ටම තමන් ගැන බැගෑ තත්වයක් ඇති වෙනවා අයියෝ මොකද මේ උනේ භාවනා කරන්න ඇවිල්ලා මොකද මේ වෙලා තියෙන්නේ ගිහින් දීන තත්වයකට ඇති කරගන්න එතකොට තේින පටන් ගන්නවා ආදීනව තත්ත්ව ඒ පුද්ගලයා ඒ වෙනකොට අර සුතමේ ඥාන වලින් නැත්තම් ඥාත පරිඥා වශයෙන් දැනගත යුත්තේ දන්නේත් නැත්තම් තීරණ පරිඥා වශයෙන් මේක හරියට විනිශ්චය තීරණයක් කරගන්න බැරි නම් අනිවාර්යයෙන්ම කරන්නේ මේක අසවලාගේ වැරද්ද නිසා භාවනා වැරද්ද නිසා මේ ස්ථානේ වැරද්දක් නිසා නැත්තම් මගේ පෙර අකුසල කර්මයන් නිසා නැත්තම් මට සීල නැති නිසා කියලා අර මතුවෙන මතුවෙන දීන தত্ত্ব බැගෑ தত্ত্ব සේරම සඳහා බාහිරේ හේතු හොයන. ඔකට තමයි ෂට ප්‍රඥාව කියන්නේ. මුළු ලෝකෙම තියෙන ඔච්චරයි. මුළු ලෝකෙම කරන්න හදන්නේ මේ වැරදිල්ලට හේතු හොය හොයා පිළියම් කරන්න හදනවා මිසක් ආ ලෝකේ කියන්නේ වැරද්දක් බවත් ලෝකේ කියන්නේ දුකක් බවත් තේරුම් ගන්න කැමති නැහැ. මෙතන සෑම ශාස්ත්‍රුන් වහන්සේලාම කියලා තියෙන මේක අතිවිශිෂ්ටෝ සියලු සර්ව බලධාරීන් වහන්සේලාගේ මැවීමක් නිසා මේක වැරද්දක් වෙන්න බෑ මේක දුකක් වෙන්න බෑ. සරුවචන් වහන්සේ තමයි ඉස්සල්ලාම සඳහන් කළේ මේක මැවීමක් නම් උන්දට මාපකයා මැවුම් කාර්යය කියලා නෙවෙයි කියන තැනකට කියන තැන විනාශකයයි කිය. මොකද මාවල තියෙන විනාශය. මාවල තියෙන සැපක් නම් නෙවෙයි දුකක්. මිනිසා මේක නිර්මාපක කියන වචනේ වැරදි කියලා උනාන් සඳහන් කරනවා. උට කියන්නේ මහා හොරයි කියලා කියලා තියෙනවා. මෙච්චර චපලකම් සහිතව මෙච්චර මේ මුසාව සහිතව මෙච්චර මේ වංචක ධර්ම සහිතව මොකටද මේක මැව්වේ තියෙන හරියක් තියෙන වංචකකම්. අපිඥානය හොයන්නේ මේ තියෙන දුක පිළියම් කරන්නයි. මේ දුක කියන්නේ ස්වභාවය බවත් මේ දුක කියන්නේ සදාකාලික තත්වයක් බවත් මේ දුක කියන්නේ න්‍යාය ධර්මයක් බවත් තේරුම් ගන්නකොට දීන භාවයේ සහ බැගෑපත් බව තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒක යෝගාචර කැමති නැහැ. මොකද යෝගාචර භාවනා කරන මේ දීන බවගෑ බව නැති කරන්නයි. අනිත් ඒ gedettත් අnder හරපාලා ඇවිල්ලා තියෙන අපි මේ භාවනා කරලා උඩින් යන්න එන්නේ නැත්තම් දිබ්බ චක්කු දිබ්බ තෝත ඥාන ලබන්න එන්නේ කියලා. මොකද පරියන්කේදී මොකද වෙන්නේ? කටියේ තියෙන දිවන්දා රෙද්ද පල්ලෙන් බහින්න පටන් ගන්නවා. දීන භාවයේ මේ බැගෑ බව එනකොට ඒක මේ ආදීනවේ වැටහීමක් බව. නැත්තම් සංසාර ස්වභාවය. මේ මගේ කොටහ මූණට මූණ දාලා වැටහීමක් බව තේරුනොත් ඒ තීරණ පරිඥාව මේ කියන්නේ දෙපැත්ත කාරණා සලකා බලලා මදහත් නිශ්චකාරයක් වශයෙන් තීරණය කියම තීරණය කිරීම මුදුන්පත් වෙනවා. ඒක බටහිර මානසික විද්‍යානුකූලව පෙන්ලා දීලා තියෙනවා. අපිට ඒක වැටහෙනකොට ඒ කියන්නේ අපේ බැගෑ බව, අපේ දීන බව නැත්තම් කියන විදිහට මේ පෙළෙන බව සත්තාවන බව. දුක සත්‍යය. වැටහෙනකොට අපි ඒක අවබෝධ කරන්න පෙරමුණු බැඳගෙන සන්නාහ බැඳගෙන මේ යුද්ධයට ආවට ඒක ඉදිරියට එනකොට අපි ඒකට විතර බය නැහැ කියන මොකේටවත් විමුක්තිය සඳහා සටන් කරාට විමුක්තිය අප කරා එනකොට අපි පස්ස බල බල දුවනවා. මොකද අපි දන්න දේ ඊට වැඩිය හොඳයි. දන්න දුක ඊට වැඩිය හොඳයි. පුරුදු කණවැන්දම හොඳයි මට නුපුරුදු දීගට වැඩිය කියලා භාවනා පරියන්කේදී මොන්නම විදියකට හරි වගේ අපහසුාවක් එහෙම නැතුව දරා ගන්න බැරි ගතිය, පෙළෙන ගතිය, තවන ගතිය, දීන ගතිය, බගෑපත් ගතියක් එනකොට යෝගාවචරයා සම්පූර්ණ තර්ක ඥාන පාවිච්චි කරලා ලෞකික ඥාන පාවිච්චි කරලා තමන්ගේ පුද්ගලික ඥාන පාවිච්චි කරලා මේක පිළියම් කරන්න හදනවා මිස මේක වහන්න බැරි තුවාලයක් බවත් මේක ප්‍රകൃතිය බවත් මේක පේන්නේ නැත්නම් ඒක අපේම ෂටමායාවී ගති නිසා නොපෙන්න බවත් තේරුම් අරගන්න එක තමයි ආදීනව ඥානේ තේරුම් ගත්තා කියලා කියන්නේ. අපි එතෙක් කරන්න හදන්නේ මේ ආදීනවයන් නැති කරන්න හදන විද්‍යා ඥානය. ආදීනවෙන් නැති කරන්න හදනවා පෙර කර කුසල් ශක්තිය. ආදීනව නැති කරන්න හදනවා ගුරුවරයාගේ ශක්තිය. ආදීනව නැති කරන්න හදනවා ශාස්ත්‍රුන් වහන්සේගේ අභි අභිවාදනේ නැත්නම් ආසින්සනේ. හැම තැනම ගිහිල්ලා බෝ වැඩ මුල බගෑපත් වෙනවා. දෙයයන් ආශි ඉස්සරහා බගෑපත් වෙනවා. ගඟක් ගාවට ගිහිල්ලා බගෑපත් වෙනවා. ගින්න ගාවට ගිහිල්ලා බගෑපත් වෙනවා. ඒ මොකද මේ බගෑ භාවය ආගන්තුක දෙයක් කියලා අපි හිතන්නේ. සරුවචනාංශේ විතරයි hina වෙලා ලස්සනට කතා කරාට උන්වංශේ සඳහන් කරලා තියෙන ලෝක දුක්ඛේ ලෝකෝ පතිත්ථිතෝ මුළු ලෝකෙම පිහිටලා තියෙන දුක මත හරියට මේ ඝනකඩ පොළව පටවිය ජලයේ මත රඳලා තියෙන බවත් මේ ජලයේ වාතයේ රඳලා තියෙන බවත් ඉස්සලා කියනකොට කිව්වා මෙවුවා කටලු කතයි කියලා. වෙන්න බෑයි කියලා. දැන් අද පිළිගන්නවා මුළු ලෝකෙම දරලා තියෙන වායු ස්තරයක් කියලා. ඒ වාගේ ਸਰවඥයන් සඳහන් කර තිනවා මේකේ සැප හොයාගෙන යන්න හදන්නේ මේ දුක මුලැමැදාග තුනේම පදනම් වශයෙන් බැගෑ බව, පෙළෙන බව, තවන බව, දීන බව පිළිගන්න තරම් කොන්දක් නැතිකම කිය. නැත්තම් මේ ආදීනවේ ආදීනවයක් විදිහට දැක ගන්න කැමති නිසා පිළියම් කරන්න හදනවා. ඒ නිසා ඒ බුරේ පන්දිසාංශ මතක් කරන්නේ හරියට ආදීනව ඥානේ වැටහෙනකොට කොහොමද යෝගාවචරයේ தত্ত্বය මිනි මරුවකට නැත්නම් මිනි මරු නඩුවකට චෝතකයෙක් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුව හැින වෙලාව වගේ. මිනි මරුවා අන්තිම ලේ බින්දු දක්වා සටන් කරන්නේ මැරුවේ නැහැ කියනවා. තමන්ගේ හෘද සාක්ෂි දානවා තමන් අතින් තමයි මේ කටයුතු උනේ කියලා. නමුත් උසාවියේදී එයා දන්නවා එයා පිළිගන්නා තෙක් නඩුකාරයටත් නඩුකාර ශක්තියක් නැහැ වරද පරතවන්න. ඒක නිසා මෙයා පාපොච්චාරණය කරන තාක්කල් නඩුව ගෙනියන එක දක්ෂ විනිශ්චයකාරවට ගැහැටි. සාක්කියල බලයෙන් හෝ පොලිසිය බලයෙන් යට කෙරුවොත් මෙයා ඇපල් කරනවා. ඇපිල් උසාවියට. ඇපිල් කරනවා. ඒ නිසා යාගෙම කියන දාදනවා. ඒ නිසා දිගට නඩු ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න මේ මනුස්සයා කියන්න පුළුවන් බොරු. අන්තිම මුළු උසාවියටම තේරෙනවා මේ මනුස්සයා මේ Tamanට ආරස් තමන් ආරසා කර ගැනීම අදහසින් කියනවා මිසක් ඒ කිසි සත්‍යයක් නැති බව තේරෙනා වගේ යෝගාවචරයා මේ ආදීනව ඥාන එනකොට දන්න කරන සෑම දෙයක්ම කරනවා මේ විමුක්තිය තමන් කරා පැමිණෙන එක වළක්වන්න නොදන්නා දේ මේ තමන්ට වටහලා දෙන්න හදන එක වළක්වලා දන්නා සත්‍යයට දුවන්න හදන ආනේ වෙලාවේදී යෝගාවචරයාට හැම හැකියාවක්ම බාධා පිණිස හිටිනවා ආදීනව ඥානයක් කියලා එකක් තියෙනවා. ඒක නිබ්බිදාවට පස්සේ එන්නේ. අන්නේ ආදීනව ඥාණයට යන්න නම් ඒ පුදුරට සම්‍යක් දෘෂ්ටිය තියෙන්න ඕනේ. යෝනිසෝමනසිකාරය තියෙන්න ඕනේ. දේක මුලැමැදාක බැලීමේ ශක්තිය තියෙන්න ඕනේ. සතිය තියෙන්න ඕනේ කියලා මේවා ලෑස්ති කරන කිය කෙනෙකුට නම් බණ අහපු නිසා, ධර්ම සාකච්ඡා කරපු නිසා, බුද්ධ ශ්‍රාවකෙන් නිසා කලාතුරකින් තේරෙන්න පුළුවන් මේකද දන්නේ නැහැ සමහරට සරුවචන් ආංශයේ මේ දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. මේක දන්නේ නැහැ මේ දුක්ඛ ලක්ෂණේ වෙන්නේ. මේක දන්නේ නැහැ ලෝකේ දුක්ඛතාවය කියලා කියන්නේ කියලා අරකට සාදර බවක් පිළිගන්නා බවක් එන්න ඉඩ තියෙනවා. හැබැයි සරුවචන් වහන්සේම සහතික කරලා කියනවා කවම කවදාකවත් කොච්චර භාවනා කරගත් කෙනෙකුට මේක ස්වයම්බුව නම් පහළ වෙන්නේ නැහැ කියලා. මේක තමයි අවබෝධ කළ යුත්තේ මේක තමයි පරම ආර්ය වූ දුක්ඛ සත්‍ය කියලා කවම කවදාකවත් දුක්ඛ සත්‍ය මතුවෙනකොට පිළිගන්න ලෑස්ති නැහැ. ඒ නිසා සරුවචනාංශයේ ශ්‍රී මුඛ විවෘත කරපු ගම ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුක්ඛ සත්‍ය තමයි ඉස්සරහින් තිබෙන්නේ. අහන්නේ ලැහැත් වෙලා යන්න. භාවනා කරගෙන යනකොට මතුවෙන්නේ ඕක තමයි. දන්න ක්‍රම වලට වගාරින්න හැදුවට මේ භංග ඥාන භය ඥාන ආදීනව ඥාන වෙනකොට වෙන මොකක්වත්ම මතුවෙන්නේ දිගින් දිගටම දිගින් දිගටම පෙළෙන බව, තවන බව, දීන බව, බැගෑපත් බව තේරෙන පටන් ගන්නවා. ඉතින් යම් කිසි යෝගාවචරයකට පෙර කළ කර්ම ඉවර වෙලා භාවනා වෙලා මතුවෙලා ගුරු උපදේශ මතක් වෙලා බුදුහාමුදුරන්ගේ පරමෝ ආර්ය සත්‍ය මතක් වෙලා මේක වෙන්න ඇති මේ දුක ලක්ෂණය කියලා කියන්නේ මේක වෙන්න ඇති ලෝකේ මම පහළ වුණත් නැතත් පවතිනා වූ දුක්ඛතාවය කියලා කියන්නේ මම මේ අනුව දුක්ඛානුපස්සනාව කරන්න ඕනේ දුක අනුව බලන්න ඕනේ කියලා හිතුවොත් භාවනා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා අපි මෙතෙක් කල් කෙරුවේ දුක එනකොට දුක නැති කරන්නේ දඟලනවා නලියනවා නැගිටලා යනවා ගුරුවරු මාරු කරනවා ස්ථාන මාරු කරනවා තමන්ට සාප කරනවා අනුන්ට සාප කරනවා අර නඩු ඇහෙන වෙලාවේදී අර උසාවියේ ඉන්න කෙනා දිගටම දන්නා තාක් කිසි විලිරජාවක් නැතුව මෙච්චර මේ සාක්ෂි කියෙවෙද්දි මෙච්චර පොලිසියෙන් කියද්දි මෙච්චර නඩුකාරයෝ ඉඳද්දි මෙච්චර පෙරකදෝරෝ ඉඳද්දි කේ කතා කරන්නේ මම මැරුවේ නැහැ කියන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි ආත්ම සංඥාව කියන්නේ. හැකි තාක් දුරට ඒ උත්සාහ කරනවා ඒ බොරුව ගෙනියන්න. සක්කාය දිට්ඨිය මතු කරලා කියනවා ඔයිට වැඩි නාරකද ඕක ටිකක් වෙනස් කරලා ඉවරලා පස්සේ නිවන් දැක්කහම මොකද? හදිස්සියෙම ඔක් කරන්න ඕනේ. කියලා එහාට නලියනවා මෙහාට නලියනවා තැන් මාර් කරනවා ගුරුතුරු මාර් කරනවා මේ සෑම දෙයක්ම අපි හිතන්නේ පුළුවන් කාරකම් කියලා. ඒ පුළුවන් කාරකම් හේරෙම කරන්න මොකද්ද ප්‍රමාදයට හෙළන එකයි අපේ තියෙන වීර්ය නැගිටන්න දෙන්නේ නැති එකයි ඉදිරියට පැමිණෙච්ච මේ දුක දුක්ඛ සත්‍යය අපි පස්සෙ ඉන්න කියන වගේ ඒ නිසා මේකට කියන්නේ fear of freedom කියලා. Tamange විමුක්තියට ඇති බය. ඒකට ලස්සන මේකෙදි විවේචනයක්ම නේ. ඒකට හිත වැටෙන එකම නෙවෙන්නේ හිත නඟට්ටන්ට කතාවක් කියලා තියෙන ඒත් බටේර මේ රචනාවල මේ තියෙන කම්මැලිකම මේ ඒකාකාරීකම මේ නීරස ගතිය මේ පාළු ගතිය දැනෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඒක ඊටාම තුනී සිවියක් මේ සිවිය කඩාගත්තොත් පරිබාහිරේ කිසිම දෙයක් හැප්පෙන දෙයක් නැහැ. සම්පූර්ණ හිස්තනක් තියෙන. ඒ නිසාම තමයි මේ සිවිය මෙච්චර ඝන පහලට වැටෙන නිසා මට නැද්ද ශක්තිය මේ සිවිය හරහා බලන්න. මේ නිරසකම හරහා බලන්න. ආදීනවය හරහා බලන්න. බය හරහා බලන්න. එපා කරනත්‍ය හරහා බලන්න කියලා ඒ කෙරෙහි බය වෙලා ඇකිලෙනා පස්සට වෙලා හෝ පැනලා යන්නේ නැතුව කහරහා බලන්න පුරුදු වුණොත් ඒක පිහිටලා තියෙන හති ගුණ විවේක ස්ථානික. මේ තමයි නිබ්බානේ ලකුණ නිවනේ ලකුණ. අනිත් එක ඒක කඩන්න පිටල ඒක බාහිර සාක්ෂියකටත් බෑ. තමන්ම ඒ කියන්නේ ඒක මතු කරගත්ත කෙනාම හරියට කිකිලි බිජුවක ඇතුලේ වැඩෙන කුකුල් පැටියා ඒ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න තමන් ඒ කටට හිර වෙන බවත් කට තුනින් නිසා පරිබාහිර ආලෝකයක් තියෙන බවත් මේක බින්දොත් මට මොකද වෙන්නේ කියලා කල්පනාවක් පහළ වෙන බවත් පුත්‍රජානංශේ කුක්කුට ඡාපක උපමාවේ සඳහන් කරලා තියෙනවා. එතකොට උගේ හොට ඇවිල්ලා හරියටම කටට හේත් වෙලාලු තියෙනවා. ඒ කකුල් දෙකේ පොර කටු දෙකත් ඇවිල්ලා කටට හේදලා ඕන දමලා ගහනවලු ඉන්නේ ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි. ගැහුවට පස්සේ පැටි ඇලියට එනවා. අන්න ඒ වගේ යෝගාවචරයත් අර කට්ට ඇතුලේම ඇකිලිලා මේ ගුලි වෙලා ගත කරන ජීවිතේ වෙනුවට මේ නිබ්බිදාව කඩාගෙන මුකතුලින් හෝ නියසිලින් මේක කඩලා එළියට එන්න වෙනවනම් ඒක සාරුවච්චන් ආංශයට අපවිනය කරන්න බැරි බව උන්වහන්සේ ඉතාමත් නිර්හංකාරව ප්‍රකාශ කළා තියෙනවා. මහනි මට ඒ සම්බන්ධයෙන් උඹලට කරන්න දෙයක් නැහැ. හැබැයි මට ලෑස්තිලා යන්න කීයකි. භාවනා කරනකොට මෙහෙම තැනක් එනවා. එතෙන්දී අන්න කුකුල්පැටියගේ තරම්වත් පිටකොන්දක් තියෙනවා. තමන්න තේරෙන්න ඉතාම තුනී සිවියක මේ කොටු වෙලා ඉන්නේ. පුංචි කාලේ සතා පුංචි කාලේ කට්ට හයියයි. ඇතුළට ආලෝකෙ එන්නේ නැහැ. තථා ලොකු වෙගෙන එනකොට මේ ඒ කියන්නේ මේ ආධිනව ඥානෙට එනකොට කට තුනී වෙනවා. ගේ ආලෝකයට ඇහැ සංවේදී වෙනවා. එළියේ ආලෝකයක් බවත් ඇතුලේ හිර තදයක් බවත් මෙන්න මේ කඩාන ගියොත් මොකද වෙන්නේ කියන හැඟීමක් එනවා. කවදාකවත් කිකිලි බිත්‍රේ කඩන්නේ නැති. කැඩුවොත් ඒක බිත්‍රේ ගම්සාවෙන් හේතු වෙනවා. හරියට වෙලාවට කඩානින්න ඕන ඇතුලෙම. ඒ නිසා මේ නිබ්බිදා ඥානය මේ සඳහන් කරන්නේ විපස්සනා ඥාන වල පළල්මයක විදිය. කුවන්වැලිසෑයේ සලපතල මළුව වගේ. අක්කර ගානක් විශාලයි. ඒක හොඳට ලෙවල් කරලා හදලා තමයි ඒ මැත්තේ තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මේ මේ නිබ්බිදා ඥානය පහළ වුණකොට ඒ පුද්ගලයාට ඊට මත්තට ඉස්සරහට එන තියෙන මේ අද අපි තරම් සාකච්ඡාවට ගත්ත දේශනාවට ගත්ත මුංචිතු කම්මිතා ඥානය පිළිබඳ හැඟීමක් තියෙනවා. මොකද්ද මුංචිතු කම්මිතා ඥානය කියලා කියන්නේ? ඒ පුද්ගලයා ඇත්තටම නිවන් දකින්න නැත්තම් මේ භාවනා මධ්‍යස්ථානට එන්න, දන් දෙන්න, සිල් රකින්න හේතුුනේ අපායට බය නිසා. මම මේ කරන කුසල කර්ම නිසා අනේ මට අපාගාමි වෙන්න නොවේවා කියලා. දැන් මෙතෙන් ආවට පස්සේ කල්පනා වෙනවා අපා වෙන්නේ දැන් ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. මනුෂ්‍ය ලෝකේ බණ භාවනා කරනකොටත් දුකේ ඉවරයක් නැහැ. එතකොට මේ මනසට කල්පනා වෙන්න පුළුවන් දිව්‍ය ලෝකේ හොඳයි බ්‍රහ්ම ලෝකේ හොඳයි කියලා. නමුත් මේ ආදීනව ඥානට එනකොට අපාය, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කිසිම තැනක මේ தত্ত্বයෙන් බිඳීමක් නැති බව තේරෙනවා. කොහේ ගියත් පදනම මේකයි කියලා. එතකොට මේ පුද්ගලයාට ඒ ආදීනව ඥානෙ හුද්දට වැටහෙනවනම්, අඩියට මතකාලා වැටහෙනවනම් මිදීමේ කැමැත්ත ඇති වෙන්නේ අපායෙන් නෙවෙයි. දුප්පත් මනුස්සකමෙන් නෙවෙයි, පොහසත් මනුස්සකමෙන් නෙවෙයි, රජ සැපෙන් සිටු සැපෙන් නෙවෙයි, දිව්‍ය සම්පත්‍ය වලින් නෙවෙයි, බ්‍රහ්ම සම්පත්‍ය වලින් නෙවෙයි. සබ්බ යෝනි ගති ඨಿತಿ විඥානට්ඨಿತಿ සත්තාවාස කියන සියලු යෝනීන්ගෙන්, සියලු ගතියන්ගෙන්, සියලු භවයන්ගෙන්, සියලු සත්තාවාසයන්ගෙන්, සියලු විඥානස්ථිතියන්ගෙන් සියල්ලෙන්ම ගැලවෙන්නේ. තේන කොහේ හිටියත් මේකේ ගැලවමක් නැහැ කියන. ඒ මොකද සාමාන්‍යයෙන් මේ පිරිස ගත්තත් එහෙම නැත්නම් ඔය මම භාවනා කරන්න ගියාම හම්බෙන පිටිස් දිහා බලනකොට පේනවා සෑම කෙනෙක්ම ජීවිතේ යම් යම් ජයග්‍රහණ ලැබු පැත්තෝ. හිඟන්නවත්, පුලන්නවත්, කොරු වෙච්ච ඇත්තවත්, පිළිකාකාරයවත්, ලාදුරු රෝගින්වත් නෙවෙයි. ඒ නිසා සාමාන්‍ය මිනිසුන්ට වැඩිය අපි කියන්නේ සාමාන්‍ය පත්‍යයට ඉක්මවලා ගිය ගැත්තෝ. අපි ඒ තත්ත්වයට එන්නේ ඉස්සලා අපි හිතාට මෙතෙන් දාපම දුක නැති වෙයි කියලානේ. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ මහා සාගරේ මැද කියලා පොල් කට්ටේ වතු ටිකක් ගත්තට ලකුණක් හිටින්නේ නැහැ එතන පොල් කට්ට ගත්තයි කියලා හිගේ පෙන්නේ නැහැ ඒ එතකොටම පිරෙනවා. ඒ වගේ තමයි කිසිම අඩුවක් නැහැ. අපි කවදා හෝ තටමලා ගිහිල්ල වෙලා මේ බුම්මාට දෙවි කෙනෙක් උපදුනායි කියලා හිතන්න. චාතුම් මහරජික දෙවි කෙනෙක් උපදුනායි කියන යාමේ තුසිතේ නිම්මාන රතිය පරිණිමිතවස කොහෙ ගියත් ওই දුකමයි. යනකන්න ගිහිලා ඒක ලබන කන්නම් අම්මේ ඒක ලැබුණකන් ඔක්කොම ඕන දෙයක් අපකරලා දැන් ගිහිල්ලා බැලුවට පස්සේ මොකක්වත් නැහැ. ඇත්තටම ගියේ මිනිස්සෙන්ට මේ අර පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට හොඳ නැහැ මොකද පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට තටමඬ දෙයක් තියෙනවා. අර උඩට කියන තටමඬ දෙයක් නැහැ. මම ওই යුනිවර්සිටි එකෙන් පාස් අවුට් වෙච්ච ගමන් ওই සුද්ධියක් එක්ක ගියා ඒ පරිවර්තන වැඩකට. ඉතින් ඒ මයින් අහුව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මං කිව්වා මේ ඉතින් හොඳ රසාවක් ඒ රස විවායක් ඉතින් ඒ කටයුතු තමයි ඉතින් මම hina වෙලා කතා කරලා කියනවා අනේ අපිටත් එහෙම බලාපොරොත්තුවක්වත් තියාගෙන පුළුවන් කාලයක් තුන දැන් ඒකත් නැහැ කියලා උපමාවක් විදිහට කියනවා නම් අපි ඔක්කොම කන්දක් නැගින පෙරහැරක් අපි තමයි ඉස්රාහිම යන්නේ ඉතින් අපි තැන්න පහු කරලා දල මද කන්දට ඇවිල්ලා දල කන්දට ගිහිල්ලා මහගිරි දඹේ නගින වෙලාවදී අපි දැන් උදුනටපත් වෙලාලුදී අපි මුදුනටපත් වෙච්චාම අපිට ආය උඩක් බලන්න නෑ අපිට බලන්න තියෙන හරහා එහෙම නැත්නම් පල්ලෙහා පල්ලෙහා බලනකොට ඕගොල්ලෝ තටමන හැටි පේනවලු එතකොට මතක් කරනවා අනේ අපිත් මේ වගේ පොර කාලා තටමගන්නේ නේ ආවේ දැන් මෙතෙන් ඩාවට පස්සේ එතෙන් එනකන් උඩ තියනවා බලන්න මෙතෙන් ඩාවට පස්සේ ආය උඩක් බලන්න නෑ පැත්ත නැත්නම් හරහා තමයි බලන්න තියෙන නිසා අපිට ආය යන්න තැනක් නෑ නමුත් ඕගොල්ලෝ මේ තටමන තටමිල්ල දකිනකොට ඒක පැත්තට කනගාටු වෙනවා මේ තටමල ආවට පස්සේ උඩට ගියාට පස්සේ ඕකේ ගන්න දෙන්නේ. හිස්තන තමයි ඉතුරු වෙන්නේ. කොහේ ඇවිද්දත් ওই ටික තමයි තියෙන්නේ. අනේ ඒ නිසා තරුවචනාංශ මේක චිත්‍රේ කෙටි කරලා, පාටු කරලා පෙන්නනවා මේ ආදීනවේ සහ මිදීමේ කැමැත්ත කියලා කියන්නේ තීරණ පරිඥාවේ. දැකලා දැකලා දැකලා මේ පැත්ත දෝ මේ පැත්ත දෝ කියලා තීරණ පරිඥාවේ ඉඳලා පහාන පරිඥාව අත්හැරලා දාන. මාරු ඇති වෙන තැන. කොහොම හොදලා ගත්තත් මේකේ ගන්න දෙයක් නැහැ. මුලමෙද අග බැලුවත් මේකේ තුන් තැනම කෙලසිලා තියෙනවා. ඇතුළත් කෙලසිලා පිටත් කෙලසිලා තියෙනවා. ඒ නිසා මේක නෙවෙයි මට අරක ඕනෑ කියන දෙයක් ඉතුරු වෙන්නේ තරමට යනකම් ආදීනව ඥානේ අඩියටම පිරිසිඳනවා. පිරිසිඳාට පස්සේ ඒ පුදුරට පහළ වෙන්නේ මේ සියල්ලෙම මිදීමක් හැර හොදලා ගන්න දෙයක් මේක නෑ කියලා. ඒක හරියට මේ කැරණි කට අහුවෙච්ච ගෙම්බා පුදුමාකාර මරලතොරියක් දෙන්නේ. ඌ දන්නා කප්පට ගැළවීමක් නැහැ කියලා. නමුත් තාම පණ තියෙනවා. ඉතින් ඒ වෙලාවට ඌ කෑ ගහන කෑ ගැහිල්ලේදී හොඳට දෙනවා ගෙම්බක් දන්නවා ඉතින් කොච්චර කෑ කවවත් ඉතින් ඔච්චර තමයි ආයේ. ඉබිකට අහුවෙච්චි ගැනරකට අහුවෙච්චි ගෙම්බාවක්. ගැළවුමක් නැහැ. නැත්තම් මීයක් වගේ. ඉතින් කෑ ගහන කෑ ගැහිල්ල වගේ මුංචිතුකම්මිතා ඥානෙ පෙන්වන්නේ ඒ ගලවන සතා ගැලවෙන්න උත්සාහ කරනවා වගේ. තවත් උපමාවක් දෙනවා ඒක සඳහන් කරන්නේ එකම පුරුෂයෙකුට ස්ත්‍රීන් හතර පහ දෙනෙක් ඉන්නවනම් ඒ ස්ත්‍රීන්ට කියන්නේ සපත්නි කියලා. එකම ප්‍රතිකුලයට ආපු පැත්ත බහුභාර්යා විවාහයි. එක්කෙනෙක් ගත්තට පස්සේ මේ මනුස්සයා එකනේ ගන්නකොට නම් ඉතින් ඒක ඉතින් හඳ දෙන්නම් ඉර දෙන්නම් කියලා තමයි ගන්න. ඊට පස්සේ හිතනවා ඒක හොඳ නෑ. කැයි ගෑණි දීලා හොටු ගෑණි ගන්න. දෙවෙනි ගෑණි ගන්න. ඒක හොඳයි කියලා. ඒක තුන්වෙනි ගන්න හතර පහ ගියාට පස්සේ මේ මනුස්සයාට අන්තිමට ඒ ගෑනු හතර පහ දෙනාගෙන් වෙන් වීම තරම් විවේකයක් ඇත්තේ නැතුවයි. සපත්නීකින් වෙන් වෙන්න උත්සාහ කරන පුරුෂයෙක් වගේ මෙයින් ගැලවීම තමයි තියෙන්නේ කියලා හිතනවා. ආහනේ ඒක එනිසා තීරණ පරිඥාවේදී කියන්නේ මේ අපි සටන් කරලා කරලා කරලා තීරණාත්මක අවසාන පහර. වෙන විදිහට කියනවා බොක්සින් ගේම් එක වලු 10ම ගහලා ගහලා ගහලා නොකවුට් ෂොට් එක දෙන වෙලාවේදී 10ට ගණන් කරන ගමන් නැගිටින්න බැරි වෙන්නම ගන්නවා. එතකන් දෙන්නට දෙන්න හම්බ තලා ගන්න එකයි කරන්නේ. හැබැයි කොයි එකා කොයි එකට කහයිද කියලා කියන්න බෑ. එතන ගියාට පස්සේ කෙලෙස් සහ පිරිසිදු හිත කියන දෙක අතර සටන 10 වෙනි වලල්ලේදී යන මේ බොක්සිං ගේමක් වගේ. ඉතින් පට්ටිය ඔත්ත ඔල්වර සම්තිදී බල බල ඉන්න නමුත් දෙන්න හොඳට බෙහෙප්පන්. ඒ නිසා යෝගාවචරත් මෙතෙන්ට යනකොට ඒ චෛතසික වීරිය, කායික වීරිය හොඳටම ගෙවිලා තියෙනවා. ඉතුරු වෙන්නේ ඒ සාර මණ්ඩේ වශයෙන් ඇත්තටම මේ සංසාරේ වවාගෙන කන අදහසද නැත්නම් මේක ගැලවීමේ අදහසද කියලා ඒ නිබ්බිදා ඥාන පදනම් කරගත්ත මේ මුංචිතු කම්මිතා ඥානෙට එනකොට සාර්ථකව භාවනාව යනවා නම් යෝගාවචර හදිසි තීන්දුවට එන්නේ ඒ දෙයක් මතුවෙන හැටි පේනවා මතුවෙනකොට හා වේගයෙන් ඒක නැති වෙනවා ඒ නැති වෙනවත් එක්කම ඒ ඇතිවීම නැතිවීම දැනගන්න හිතක් පහළ වෙලා නැති වෙන බව තේරෙනවා ඊට පස්සේ ඕනේ නම් ඊගාවට ආය අරමුණක් එන දිහා බලන්න පුළුවන් නැත්නම් මේ ඇතිවීම නැතිවීම දක්ව හිත අරමතින් නිබ්බිදාටපත් වෙලා තියෙන බව ඊට පස්සේ එන පිරිසුදු හිතෙන් දක් ගන්න පුළුවන්. එහෙම එහෙම එහෙම පිරිසුදු වී පිරිසුදු වී යනවනම් බොහොම සීඝ්‍රයෙන් චිත්ත වීති පිරිසුදු වෙනවා. ඉතින් මෙතෙන්දී උපමාවක් වශයෙන් සඳහන් කරනවා යෝගාවචරයා මේ මුංචිතු කම්මිතා ඥාන හොඳට ඉදිරිපත් වෙච්ච කෙල මේ කෙල පැමිණිච්ච තත්වක ඉන්නවනම් එයාට හොන්තර සිහියෙන් බලන්න හිටියොත් අවදි වෙලා සක්මනේ තමයි මේ ගොඩක් කලාට පේන්නේ සක්මන සක්මන් කරගෙන ගිහලා කෙලවරට ගිය ගම අර පේනවා ඉඳපු ගන්න මේ වම දකුණ වම දකුණ කීක හිටපු හිත එක පාට රූපයක් බලන්න යනවා රූපය බලනකොටම ඉස්සල්ලා මේ රූපේ Tamanට පේන්නේ නිකන් සුදක් නලියන ඡායාවක් නලියන ඊට පස්සේ පහේ තිබුණ හිත ගලවලා ඇහි තිබ්බේ නැත්නම් අර රූපේ ස්ත්‍රීද පුරුෂද එනේ රූපයක්ද යන රූපයක්ද නිල්ද කහද කියලා තේරෙන්නේ. සුද්ධ දැක්ක විතරයි. එතෙන්දී යෝගාවචරයට අවස්ථාවක් තියෙන ඕනේ නම් මගේ හිත දැන් කැඩෙන්නයි හදන්නේ. ඇහැ වෙනුවෙන් මට වමේම දකුණේම තියාගෙන ආපහු යන්න පුළුවන්. එහෙම නැත්නම් වම දකුණ තිබුණ හිත උදුරලා එයින් සක්මණෙන් උදුරලා අර ඡායාවට තිබ්බොත් ඒ ඡායාව නිල්ද කහද කෑනුද පිරිමිද ළඟට එනවා දුරට යනවාද කියලා දෙවෙනි සැරේට දැක ගන්න පුළුවන්. එතකොට යන හිත අර ඉස්සල්ලාම සක්මණෙන් කඩන්න හේතු වෙච්ච ඡායාව නිසා චක්කු විඥාණයට මෙහෙවන්නේ චේතනාවකින් බවත් ඕනේ නම් සක්මණේ ඉන්න පුළුවන් ඕනේ නම් රූපේ බලන්න පුළුවන් කියන අවස්ථාවක් තමයි තියෙන බවක් අල්ලන්න පුළුවන්. එහෙම නැති කෙනා හිතෙන්නේ නෑ නෑ කෙනෙක් ඇවිල්ලා රූපයක් පෙන්ලා මගේ හිත කැඩුවයි කියන. ඒ කියන්නේ Taman බැගෑ වෙලා තියෙනවා, Taman දීන වෙලා තියෙනවා. ඒ තියෙන සුද්ධ අවස්ථාව ඕනනම් Taman සක්මනේම අදිෂ්ඨාන පූර්වකව ඉන්න පුළුවන්. ඡායාවක් දැක්කා එමතින් නැවත රූප බැලීමේ ආසාවක් චේතනාවක් පහළ වෙන්නේ සක්මනේම ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මම සක්මන ඉවරයි කෙලවරේ ඉන්නේ. දැන් ඇහැට රූපයක් කරනවා මම දැන් ඇහි රූප දකින්නවා කියලා පයේ තිබුණ හිත ගලවලා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කළොත් අර සුද තමයි නිල් කහ රතු වර්ණ එන යන බව ස්ත්‍රී පුරුෂ බව දකින්න. ඒ දේ දැකීමට ඇති ආශාව නිසායි ඒක දකින්නේ. තවත් එක ගැඹුරෙන් කියනවා උඹට ඕනේ දෙයි පේන්නේ. ඕනනම් සක්මනේ ඉන්න පුළුවන්කම තියුණා දැන් බලීමේ ආසාව පහල කරගෙන තියෙන්නේ ගෞංකාර දෙයයන් වහන්සේවත් පෙරකල කර්මයක්වත් පුරුද්දක්වත් නෙවෙයි මේ චිත්තක්ෂණේ අපිට පුද්ද අවස්ථාවක් දෙනවා කියලා ඒ චිත් හිත හිත විශ්ින් දකින්න අවස්ථාව මේකට කියනවා ඥාතංච ඥානංච උබෝපි විපස්සති කියලා දැන් අපි සක්මන් කරගෙන ඉන්න වෙලාවේදී වම තිනකොට වමේ තද ගතිය උණුසුම් ගතිය සිසිල් ගතිය ඥාතය සංස්කාර ධර්මයි ඊට පස්සේ ඒක තද බව සීතල බව දන්නාකම ඥානය විපස්සනා ඥානය. ඒකට අපි දන්නවා මෙහිම හිත అలවලා මේකම දැක දැක හිටියොත් අපිට සක්මනේ හිත කඩා ගන්න නැතුව හැරිලා අපව යන්න පුළුවන්. නමුත් මේ හිත කාය ස්පර්ශයේ පමණක් නෙවෙයි අත්දැකීම් ලබන්නේ. ඇහිමුත් මොනවද ලැබෙමින් ඉන්නවා, කනෙමුත් ලැබෙමින් ඉන්නවා, දිවෙමුත් ලැබෙමින් ඉන්නවා නාසෙමුත් ලැබෙමින් ඉන්නවා හිතමුත් ඉන්නවා නමුත් ඔක්කොම තේදී ආරම්මණයට හිත යෙදීම නම් යෝගාවචර ගතිය නිසා අපි සක්මනේ ඉන්නවා නමුත් අනිත් පස් පැත්තෙම තොරතුරු එමින් තියෙනවා නමුත් අපේ හිත චපල වෙච්ච වෙලාවට අපේ හිත මේකෙදී නිබ්බිදා පහළ වෙච්ච වෙලාවට ඒ වෙනකොට මොකද රූපයක් බැලුවොත් ශබ්දයක් ඇහුවොත් ගඳ බැලුවොත් රස බැලුවොත් කියලා හිත වංචනික ධර්ම ඉදිරිපත් කරනවා එනතන අපේ හිත කුල්මත් කරවන්න හදන වෙන දෙයකින්. එන්නේ එකට අපි ඡන්ද නොදුන්නොත් අපි ඒකට අනුග්‍රහ නොකළොත් හිත ධක්මනේ කැඩෙන්නේ නැහැ. මොකද හිතට ආත්මයක් නැහැ. සක්මන්ට ආත්මයක්වත් නැහැ. රූපෙට ආත්මයක්වත් නැහැ. අන්න එතන චේතනා වැඩ කරන එක දැක ගන්න නම් මෙන්න මේ විදිහේ හොඳට මේ සංසාරේ සියලු ගති සියලු භව සියලු නිවිඥානටිටි ඔක්කොගෙම ගැලවෙන්න ඕනෑ කියන අදහසේ හුද්ධ පරිශ්‍රණයක් කරන පරිශ්‍රණාකාරකින් පරිශ්‍රකෙක් වාගේ විද්‍යාඥයෙක් වාගේ මේ වීඩියෝ බලන්න පටන් අරගත්තොත් පේනවා හැම සද්දක ඉඳලා රූපෙට යනකොට රූපෙක ඉඳලා ගත යනට සෑම තැනකදීම අපිට චේතනාවේ නැත්තම් විතක්කයේ නැත්තම් මානසිකාරයේ අවස්ථාවක් දීලා ඒ අවස්ථාවේ හැටියට කොයි හන්දියෙන් කොයි පැත්තට දානවද කියන එක සම්පූර්ණ හඹුවක් කිසිම න්‍යායපත්‍යක් නැති දෙයක් කිසියම් පිටකොන්දක් ආත්මයක් නැති දෙයක්. මේක උනාට පස්සේ අපි පඬිතකම් කියන්නේ. මෙතෙන්දී අපි බැගෑ. මෙතෙන්දී අපි වාල්. මෙතෙන්දී අපි දාසයි. අන්නේ දාස භාවය දැකීම තරම් ස්වාමිත්වයක් ලෝකේ නැහැ. ඒ දාස භාවය දැකීම තරම් උසස් ශ්‍රේෂ්ඨකමක් ලෝකේ ඇත්තේ නැහැ. ඒක දන්නේ නැතුව නිකන් කටළු කතා කියලා නෑ නෑ මට ඕනම් බලතෑගි මට ඕනම් ඇහුවා කියලා අපි කියනවා. ඉතින් දේශපාලනඥයෝ නිකන් චන්දරි කරන කතා. සරුවචනanse පෙන්වන්නේ මතක් කරලා දෙන්නේ මෙන්න මේ මුංචිතු කම්මේතා ඥාන කියන සියලු දෙයින් විනිර්මුක්ත හිතකින් වෙන සිද්ධිය විතරක් සුද්ධ විද්‍යාවක් විතර බලන්න පටන් ගත්තොත් ආස්වාද ප්‍රසවාස කරනකොට සද්දයක් ඇහෙනවා. අපේ හිත ආස්වාද ප්‍රසවාසයේ අතහැලා සද්දට යන්නේ සද්දෙන් ආවිල්ලා කරන පළවෙනිම ආපాతගත වීමෙන් බව සැබෑ වුණාට ඊගාවට ආනාපානිය අතහැලා සද්දයේ සීමට අපේ චේතනාවක් පහළ වෙනවා ඒ චේතනාව තීන්දුව කරනවා ආනාපානෙ එපා රූප බැලීම එපා ගඳ බැලීම එපා රස බැලීම එපා මට සද්ද ඕනේ කියන. ඒසර ඉල්ලගෙන කරන පරිප්පුවක් තියෙනවා. බෙදාගෙන කන කෑමක් තියෙන. අදගෙන නාන නෑමනක් තියෙන. මේක තේරුම් ගන්නකම් අපි හිතන්නේ කවුද ඇවිල්ලා සද්දකින් මාව බාධා කරා. කවුද ඇවිල්ලා මාව රූපකින් බාධා කරා. ගන්ධකින් බාධා කරා, රසකින් බාධා. නමුත් ඒව ඔය දිගටම තිබිලා කොයි එකටද මනසිකාරය යොදන්නේ කොයි එකටද චේතනාව යොදන්නේ කොයි එකටද අපි විතක්කේ යොදන්නේ කියන එක ඊට ඉස්සෙල්ලා ඒකෙන් ඇතිවෙන පළවෙනි සංඥාව නිසා ඇතිවිච්ච යුද්ධ අවස්ථාවෙන් අවස්ථාව ප්‍රයෝජනෙට කියන චපලකම ප්‍රයෝජනෙට කියන කෙලස් ප්‍රයෝජනෙට කියන අපි මෙහෙවීමක් කරනවා කරන අවස්ථාවක් තියෙනවා ඒකත් අනාත්ම බව හැබෑව මේක දැකපු දවසේ ඒක දැනගත්ත දවස් තමයි සාරවත් මේ සාරව බලධාරී දිවි කෙනෙක් වාගේ වැටෙන්න පටන් ගන්නවා. කවුරු කොයි විදියට ඇවිල්ලා අපිට උලේ ලිපෑවත් කවුරු කොයි විදියට ඇවිල්ලා කුප්පවුවත් කිපෙන කුප්ප ගතිය අපේ ඇතේ තියෙනවා. එත්තකන් අපි අනුන්ට දොස් කිකයි. මේ මුංචිත කම්මිතා ඥානෙ දින සුද්ධ අවස්ථාව තමයි සියලු ගති, සියලු යෝනි, සියලු තිති කියන හැම දෙයකෙරෙම හිත බැඳීමක් නැති වෙනකොට හිතේ අරමුණ දැක ගන්න පුළුවන් අරමුණ දැක් ගන්න හිතත් දැක් ගන්න පුළුවන්. ඒ හිතත් ඊගාව හිතෙන් දැක් ගන්න පුළුවන් ආන්නේ විදිහට ඥාතයත් ඥානයත් දෙකම දැක් ගන්න පුළුවන් අවස්ථාව එකම එක තලයක පමණයි පවතින්නේ මනුස්ස තලේ පමණයි. ඔය තිරිසනෙකුගේ මානසිකත්වේ නැහැ. දෙවියෙකුටවත් ගන්න බෑ මනුස්ස ලෝකේ පුරුදු කළා ගියේ නැත්තම්. මෙන්න මේක තමයි සම්මිය දෘෂ්ටි කියන්නේ. ඉතින් මේක නැතුව මේ ඔක්කොම කරන්නේ කතරගම දෙයියෝය. එනතන් අල්ලපු ගෙදර මනුස්සයා හුණියම් කරලාය. එනතන් මගේ කර්මානුරූපය ඉතින් වෙච්ච දෙයට එන්න සේරදු මම මොකද කරන්නේ කියලා හිතාන හිතේට කවදාකවත් ගොඩ එන්න බෑ. ඒ වගේම මේක අර කලින් කරන භාවනා ඥාන පහල කරගන්න නැතුව කොච්චර උත්සාහ කරත් ගන්නත් බෑ. ඒ නිසා මෙතෙන්ට අවශ්‍ය කරන්නේ ඒ කලින් කරපු ඥාන නිසා ඇතිවෙච්ච සතිය තියෙන්නත් ඕනේ. අරමුණක් එනකොටම ඒක එතෙන්දි අවධානය කරන්න වෙනවා. එනකොටම එළඹ සිටින්නත් ඕන. එළඹ සිටිනට පස්සේ තේරෙනවා මේ හිතට ඕන රූප බලන්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහතල බලන්න පුළුවන්, හිතන්න පුළුවන්. ඒ හයම සමානව මේසේ ඇරලා තියෙන්නේ. කොයි එකද ගන්නේ කියන එක න්‍යාය පත්‍රකින් තොරවයි සිද්ධ වෙන්නේ. ආන්න ඒක අපිට දීලා තියෙන සුද්ධ අවස්ථාවක් බවත් මේකම ගත යුතුයි කියන එක දීන බවක් බවත්, බගෑපවක් බවත්, දාස බවක් බවත් ඒ බව දන්නාකම ස්වාමිත්වයක් බවත් අධිකාරී ශක්තියක් බවත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ තීරණ පරිඥාවේ ඉඳලා පහාන පරිඥාට අඩිය තියෙන යෝගාවචරයට පමණයි. ඒකට මේ යෝගාවචරය ලෝකයේදී බලන්නේ අමුතුම තාලයකට. අනික් ගොල්ලේ හිතන්නේ ලෝකයා විසින්ම ආව කෙලසනවායි කියලා. මේ යෝගාවචරය කියන්නේ මම විසින් ලෝකේ එක එක දේවල් කෙලසනවා කියලා. අල්ලපු දේ කෙලසෙනවා. මොනම දෙයක් අතල්ලා නැතු ඉන්න බෑ අපට. නිසා අල්ලන්න ඕනේ. අල්ලන්න බෑ දන්නවනම්. ඒකත් මගේම චේතනා බව, මගේම මානසිකාරය බව, මගේම විතක්කේ බව දන්නවනම් ඒ යෝගාචර තේන සංසාරේ පුරාට මම පින් කෙරුවේ මෙන්න මේකට ඉඳයි. හැබැයි මේකෙන් වැඩේ කියලා බලගන්න. මේක නිකන් අවස්ථාව පෙන්වීමක් පමණයි. එන එන අවස්ථාවේ දස දහස්වර කියලා කෝටි වාරයක්. මතුවෙන මතුවෙන සෑම දෙයක් මෙන්න මේ පරිේශණය සඳහායි මතුවෙන්නේ. නමුත් අපි ඒකාන්තවාදීලා මේක ආව නිසා මට ඉතින් බලන්න තු බෑ. මේක ආපු නිසා මට අහන්න නැතුව බෑනේ කියලා අපි බැගෑ වුණොත්, දීන වුණොත්, හීන වුණොත්, ඒ කියන්නේ ඊට අදාළ මූලික විපස්සනා ඥාන වැඩිලා නැහැ. ඒ තමන්ට සුතමේ ඥාන, චින්තාමේ ඥාන නැහැ. ඒ වගේම සම්මේ සම්මිය දෘෂ්ටියක් නැහැ. යෝනිසෝ මනසිකාරයක් නැහැ. ඒ තාකල් අපි එනේන දෙයට අහුවෙන. ගඟට වැටිච්ච පිදුරු ගහක් වගේ මේ වතුර කරක පාවෙන පින්ද පාසි ටිකක් වගේ උලංගන දිහාට යනවා. නමුත් මේක තේරුම් ගත්ත දාලා තියෙනවා සංසාරේ පුරාවටත් උනේ මේකයි. ඒක කෙරුවට කමන්නේ හැබැයි අනුන්ට දොස් කියන එකයි දෝෂේ. ඒන අරමුණට දොස් කියනවා. දැන් තේරෙනවා අරමුණු පනවලා තියෙනවා මේසේ. කොයි එකද ගන්නේ කියන එක මිනිස්යාට පමණක් අවබෝධයෙන් ගියොත් පමණක් සම්‍යක් දෘෂ්ටිය තියාගෙන ගියොත් පමණක් මුලිත මුලිත පරියන්කේදී පමණක් දැනගන්න පුළුවන් ඕන එකක් ගන්න පුළුවන් ගැනීමේ අවස්ථාව වළක්වන්න පුළුවන් ශක්තියක් ලෝකෙම නැහැ. ඒකයි manussත්වය කියන්නේ. කොච්චර මනුෂයා කියලා දෙලිට සිල් නැතුව හිටියත්, සිල්වන්ත හිටියත්, සම්‍යක් දෘෂ්ටි කරන්නේ නැතුව මනුෂයාට මේ ශක්තිය තියෙනවා. ඔතී මනුෂයා දන්නේ නැත්තම් මොකද කරන්නේ? මට මේ ශක්තියක් තියෙනයි කියලා. කවදා හරි යෝගාචරය තේරුම් ගත දවසේ භාවනා කරලා කරලා මෙහෙම එකක් තියෙනවා කියලා මේ මනුෂයා කවදාකවත් ඊට පස්සේ මිනිස්සෙකුට නිඳා කරන එකක් නෑ. ඒක තමයි මතු කරගත්තේ නැතුණාට මිනිස්සෙක් කියලා කියන්නේ මෙන්න මේ ශක්තිය ඇති කෙනෙක් පිං ඇති කෙනෙක්. අපිත් ඒක නොදන්න තාකල් අපි තිරසං හා සමානයි. දාසයන් හා සමානයි. බැලයන් හා සමානයි. අපි දීනයි අපි හීනයි. නමුත් මේ දේ දැක ගන්නකොට දැක ගන්නේ නම් අන්තිම දුකක ඉඳගෙන. කලකිරිලා එපා වෙලා වමන යන ගතිය වගේ පහළ වෙලා පරියන්ක නැගිටින්න හිතලා ඔක්කොම වෙලා. නමුත් මේ ශක්තිය පැහැරරින්න බෑ. ඒ නිසා සර්වචන් සඳහා කරනවා මහනි දුක නම් මමත් කියනවා දුකයි කියලා. ඒකෙන් පිටන සරුවචනන්සේ තර්ක කරන්නේ. නමුත් දුක දුකක් බව තේරුම් ගන්නවා විතර සපක් මුළු ලෝකෙම නැහැ. ඒකයි උන්වහන්සේකට ආර්ය සත්‍යයක් වශයෙන් දේශනා කළා තියෙන්නේ. අපි එතෙන්ට එනකම්ම හිතන්නේ මේ බාහිරින් එක කරතර නැති කරලා සප්පාය වෙලා යන්න. දැනුයි තේරෙන්නේ හැම කාරණාවක් තුළින්ම අපිට දුක තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. ආදීනවේ තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. මිදීමේ කැමැත්ත තේරුම් කරලා දෙන්න උත්සාහ කරන එකට සුදුසු පරිසරයක්. මානසික පරිසරයක් ඇති වුණාට පස්සේ යෝගාවචරයා සුද්ධ මදමාවත අන්ත දෙක අතහැරලා තේරුම් ගන්න පටන් අරගත්තට පස්සේ තේනවා මේක උප්පත්තියේ පටන්ම අපි ළඟ තිබිලා තියෙනවා. නැත්නම් අපේ අම්මලාට තාත්තලාට මේක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. අපේ ගුරුවරුන් මේක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. කියලා දීමෙන් පමණක් මේක වෙන්නේ නැහැ. භාවනා කළ එකට අවශ්‍ය කුසල් එන්න ඕනේ. දුකක් පැමිණෙන්න ඕනේ. පැමිණුණාට පස්සේ ඒක දුකක්ද සැපක්ද කියලා තීන්දුව කිරීම තමන්ගේ මානසිකාරේ. තමන්ගේ චේතනාව, තමන්ගේ විතක්කේ අනුව සිදුවෙන බව තේරුම් අරගෙන ඒක පාවා දෙන්නේ නැතුව මේ සැරේ පෙරදුනත් මං ඊගාව සැරේ අරක මේක අල්ලන එක නෙවෙයි. අල්ලන්නේ මගේ චේතනාවක් අනුවයි. හිත ගිය තැන ආදරජ මාලිකාවේ හැදෙනවා. කබරගෝයා වුණත් කණ්ඩ ඕනනම් තලගොයෙක් කරගන්න පුළුවන්. ආන්නේ බව තේරුණාට පස්සේ අපි මෙතෙක්කල් අවිද්‍යාවට ආවඩපු හැටි, චපලකමට ආවඩපු හැටි, වංචක බවට ආවඩපු හැටි තේරුම් ගන්නකොට තේරෙනවා අපේ ගැලවම කවදාකවත් ਸਰවඥාන්සේ ඇතේ නෑ. උන්වහන්සේ තියෙන පාර කියලා දෙන එක විතරයි. ඒකේ වැදගත්ම නැත්නම් භාවනා වශයෙන් අඩියටම දාලා වැදගත්ම සිදුවීම තමයි මේ තීරණ පරිඥාව ඉඳලා පහාන පරිඥාවට යන එක නැත්නම් මේ නිබ්බිදා ඥානයක ඉඳලා මුංචිත කම්මිතාවයට පහළ වෙන. මේක තමයි තාවකාලික තාවකාලික ඥානය. නමුත් යෝගාවචරයට මේක හරි සෙල්ලක්කාරකමක් වෙන්න පටන් ගන්නවා. දිගින් දිගට දිගින් දිගට කරනකොට කරනකොට තමන්ගෙම සීල පිළි අරගෙන බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ තියෙන මේ ආනුභාවයේ තේරුම් අරගෙන මේක නැවත නැවත නැවත නැවත කිරීමෙන් තමයි මේ පටිසංඛාවට පටිවිපස්සනාවට දකින දකින සෑම දෙයකම අනිත්‍ය කනාත්ම දැකීමේ ඒ බහුල කිරීමේ ශක්තිය යෝගාවචරය ඇති වෙයි. ඊට පස්සේ ඉතින් කට ඇරලා යාට යෝගාවචරය කියේ. එnde end end end බාහිර සාධක වලින් ස්වාධීන වෙනවා. නමුත් සම්පූර්ණ බාහිර සාධකමත් ජීවත් වෙන සාමාන්‍ය මිනිසෙක්. නමුත් දෘෂ්ටියේ වෙනසක් ඇති වෙනවා. ඉතින් මේවා සංසාරයට වෙන හැබැයි වෙනස්කම් නිසා අපිට කොච්චර වැරදුනත් මේ නුසුදුසුකම අපෙන් බැහැර වෙලා නැහැ. අපි නුසුදුසු වෙලා නැහැ. අපි නැවත නැවතත් යුද බිමෙන් පස්සට ඇවිල්ලා සේනා සංවිධානය කළ නැවත බලකොටට පහර දෙන දක්ෂ යුද උපක්‍රම කරන්නෙක් වශයෙන් දිගට කටයුතු කිරීමෙන් මේ මේ මුංචිතු කම්මිතා ඥානිතාව වැඩගත් වෙන බව තේරුම් ගන්න අපි පරියන්කේකදී දුකකදී අසහනයකදී එනකොට මේ මුංචිතු කම්මිතා ඥානයට කිට් වෙන ලකුණු මේ පෙන්වන නිසා අවස්ථාව පැහැර නොවර මට මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ප්‍රාර්ථනා කිරීමට මේ ඉදිරිපත් කරන ලද ධර්ම කොටාසත් එක්ක තේ හේතු වාසනා වේවා. ඉතින් හේතු වාසනා වීමෙන් මේ කරන උදාරය යෝගාචර ජීවිතය මේ ජීවිතයේදී මේ ਸਰුවත්න ශාසනයේදී මල්පල ගන්නවා ලැබී ගන්නවා ගැනීමට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.